පෙරවන් සර්ණයි හැම දිනාටම අද 2019 මැයි මාසේ 13 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 3:00 මාරට පැවැත්වෙන අභිධර්ම දේශනාවට සාකච්ඡාවටයි අපි සම්බන්ධ වෙන්නේ. අපගේ ගෞරවනීය වැඩිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ පසුගිය සති කිහිපයක් තුළ මචන් දඹදිව වැඩම කරම හේතු කරගෙන අපිට මේ අපි ධර්ම සාකච්ඡා පවත්වන්න ලැබුණේ පසුගිය සති දෙක ඇතුළත.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 ගුණයක් ඇති ඒ නිසාම පාරමේ ගුණ ධර්ම දියුණු කරගත්තා වූ ලෞත්‍රා බුදුබවට පත් වී වදාලා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ নমස්කාරයේ වේවා. ඒ උතුම් වූ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු නික්ලේශී సంతානේ බබලමින් පහළ වුණා වූ අනන්ත ගුණ ඇති ශ්‍රී සද්ධර්මස්කන්ධයට ධර්ම රත්ණයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා. මේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ධර්ම අනුශාසනාවේ ගමන් කොට සුපිරිපන්නාදී ගුණයන් දරාගෙන ලෝකේට පුණ්‍යයක් ශේෂ්ත්‍රයක් හැටියට වැඩ සිටියා වූ වැඩ සිටින්නා වූ අනන්ත ගුණ ඇති මහා සංඝ රත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා අනන්ත ගුණ ඇති බුද්ධ රත්නයේ ආනුභාව බලයෙන් ධම්ම රත්නයේ ආනුභාව බලයෙන් සංඝ රත්නයේ ආනුභාව බලයෙන් තුනුරුවන් ගුණ සිහිපත් කොට ඒක චිත්තක්ෂණීක වශයෙන් හෝ වන්දනා කිරීම තුළින් උපදවාගත් අනන්ත කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන් අද මේ ධර්ම මණ්ඩපයේට එක්කාසී සිටින්නා වූ ධර්මකාමී පින්වත් හැමදෙනාම මේ වෙනකොට උපදවාගෙන ඇත්තා වූ සියලුම පිරිසිදු පුණ්‍ය ධර්මයන්ගේ කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන් අදත් මේ දහම් වැඩසටහන තුලින් අප කියලා දෙන්න බලාපොරොත්තු වන්නා වූ ගාම්භීර වූ ධර්මස්කන්ධයේ කොටස පින්වත් හැම දිනාටම ඉතාමත්ම හොඳින් වැටහේවා තේරුම් ගන්නට ලැබේවා අවබෝධ වේවා ඒ සඳහා කිසිම මාර ධර්මයක් බාධකයක් හැටියට ඉදිරිපත් නොවේවා සියලු දෙනාගේම සිත් නිකලස් වේවා කෙලස් යටපත් වේවා නීවරණ ධර්මයන් යටපත් වේවා කුසල ධර්ම ආරම්මණයක් මතු කරගෙන ධර්ම ආරම්මණේ කුසල ධර්ම ආරාමයක් හැටියට මතු කරගෙන මේ ධර්මය මෙනෙහි කරමින් අසමින් ධර්ම මානසිකාරයේ දිලා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන මේ තුලින් නිවෙන සැනසීමට ලැබීවා කියලා පළමු කොටම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ පින්වත් හැමදෙනාම බලාපොරොත්තුෙන් සිටියා වූ මේ අභිධර්මයේ ගැඹුරින්ම කතා වෙන්නා වූ ගැඹුරින්ම කියලා දෙන්නා වූ විස්තර කෙරෙන්නා වූ පත්‍ය ධර්මයන් පිළිබඳව අද මේ පින්වතුන්ට විපාකය සම්බන්ධ ක්‍රියාත්මක වෙන පත්‍ය ධර්මය සහ එහි තිබෙන්නා වූ වීති සංග්‍රහයන් මේ පින්වතුන්ට අද කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ධර්ම කොටාසය ඉගෙන ගන්නකොට අහනකොට හිතනකොට අපි හැමදෙනාම සිහියේ තබාගත යුතුයි ධර්ම කාණ්ඩ කිරීම සූත්‍ර දේශනාවල වාගේ නෙවෙයි ඊ타ත්ම විස්තරාත්මක වශයෙන් පුංචියට පුංචියට ධර්ම කඩ කඩා බෙද බෙදා විස්තර කෙරෙන්නේ ඒක නිසා ඒ වගේ තිබෙන විස්තර ධර්ම විස්තර ධර්ම කාරණා මේ ගොනු කිරීම ටිකක් දිග්ගැස් වෙනවා සූත්‍ර දේශනාවක කෙටියෙන් විස්තර කරන ක්‍රමය බැලුවම සීලය සමාධිය ප්‍රඥාව කියන කොටස මේන් විස්තර කරනකොට සීලය කියන්නේ කුමක්ද කියලා ගොඩාක් විස්තර කරනවා. සමාධිය කියලා කියන්නේ කුමක්ද කියලා විස්තර කරනකොට කොටස් ගොඩාක් විස්තර කරනවා. ප්‍රඥාව කියලා කියන්නේ කුමක්ද කියලා විස්තර කරනකොට ගොඩක් විස්තර කරනවා. සරලව ගත්තොත් එහෙම සීලය සමාධිය ප්‍රඥාව කියන එක චෛතසික ධර්ම හැටියට ගත්තොත් එහෙම විරති ධර්ම තුනක් ඒ වගේම ඒකාග්‍රතා චෛතසිකයක් ප්‍රඥා චෛතසිකයක්. ඒක ක්‍රියාත්මක වෙන විදිය එක්තරා ක්‍රමයකට තමයි කියන්නේ. නමුත් ඒක පත්‍ය ධර්ම සම්බන්ධයෙන් දිගහැරලා බැලුවම ඒක බලපාන විදිය, ඒව මතුවෙන තැන, අවස්ථා ගොඩක් විස්තර කරනවා. ඉතින් මේ විදිහට මේ පත්‍ය ධර්මයන්ගේ හේතුප්‍රත්‍ය ධර්මයන් ආදි වශයෙන් විස්තර කරනකොට මේකේ බැලිය යුතු ගොඩාක් දේවල් තිබෙනවා. ඒක නිසා මේ පින්වතුන් බොහොම සිහියෙන් බොහොම කල්පනාවෙන් බොහොම පරිස්සමෙන් මේ කාරණා ටික හොඳට මනසිකාරෙන් දහුම්කම් දෙන්න ඉගෙන ගන්නට මහන්සි ගන්න. මේ පින්වතුන්ට මම අවස්ථා කීපයක් මගහැරිච්ච නිසා මේ පින්වතුන්ට කරුණක් මතක් කරනවා. ඒ තමයි මේ හේතු ප්‍රත්‍යාදී ඒ ප්‍රත්‍ය ධර්මයන්. එහෙම නැත්නම් මේ කියනා උප ဋ ාණ ධර්ම කාරණා කියා දීමේදී ඉගෙන ගැනීමේ පහසුව සඳහා ඒ වගේම ධර්මයන්ගේ ස්වභාවයන් අරගෙන ඒවා කාණ්ඩ කරලා තිබෙනවා මෙහෙම. නාම ධර්ම ඊළඟට රූප ධර්ම. නාම ධර්ම වශයෙන් රූප ධර්ම වශයෙන් කියනවා. ඒ නාම ධර්ම කියන දේවල් චිත්ත ධර්ම චෛතසික ධර්ම වශයෙන් දෙකකට කරලා තියෙනවා. ඊළඟට රූප ධර්ම වශයෙන් වෙන් කරලා තිබෙනවා. ඉතින් මේ සිත් වශයෙන් මධ්‍යම ප්‍රමාණයට ගත්තාම සිත් 89ක් කියලා තියෙන බව අපි අමතක කරන්න හොඳ නැහැ. විස්තර වශයෙන්වත් 121ක් වෙනවා. සිත් 89ක් තිබෙනවා. ඒ සිත් 89 අවස්ථානුකූලව යෙදීමට ඉදිරිපත් වන චෛතසික ධර්ම 52ක් තිබෙන බව අපි දැනගෙන තිබෙනවා. රූප ධර්ම 28ක් තියෙන බව අපි දැනගෙන තිබෙනවා. ඒ වගේම අසංකත ධාතුවේ හැටියට නිර්වාණ ධාතුව පවතිනවා. ඉතින් මෙතන අපි සිත් 89යි චෛතසික 52 පිළිබඳව ගොඩක් අහනවා. නමුත් මෙතනදී තව එකක් අපි හිතේ දරා ගන්න ඕනේ. මේ රූප කියන රූප ධර්ම 28 මේක උපදින ක්‍රමයේ හැටියට සහ ඒ ස්ථානවල හැටියට රූප ධර්ම වර්ග කරගෙන තිබෙනවා. ඒ කියන්නේ රූප ටික ගොඩවල් හතකට අපි වෙන් කරගෙන තිබෙනවා. ඒක දැන හඳුනා ගන්නට අවස්ථාව පරිස්සමෙන් තෝරා බේර ගන්නට උදව් වෙනවා. අපේ පින්වතුන් දැනගෙන ඉන්නවා මේ වෙනකොට රූප උපදින්නේ ක්‍රම හතරකට කියලා. රූප පහළ වෙන්නේ ක්‍රම හතරකට කියලා මේ පින්වතුන් දැනගෙන. ඒ තමයි කර්මජ රූප ඊළඟට චිත්තජ රූප ආහාරජ රූප ඍතුජ රූප එහෙම නැත්නම් අපි කියමු කම්ම චිත්ත ඉතු ආහාර කර්මෙන් උපදින රූප තිබෙනවා සිත නිසා හටගන්න රූප තිබෙනවා. ඍතුව නිසා හටගන්න රූප තිබෙනවා. ඊළඟට ආහාර නිසා හටගන්න රූප තිබෙනවා. දැන් ඔය ආකාර හතරකටයි ඔය රූප පහළ වෙන්නේ. හැටි ඒ වගේම හටගන්න විදිහ කියලා දෙන්නේ. නමුත් මෙතන තිබෙනවා මේ මෙන්න මේ ටික මතක තියාගන්න එක හොඳයි. මේ ප ဋ ාණ විස්තර කර ගැනීමේදී විස්තර තේරුම් ගැනීමේදී තේරුම් ගැනීමට වටහා ගැනීමට උපකාර වෙන නිසා මේක ගොඩවල් හතකට වෙන් කරනවා. ඒ තමයි චිත්තජ රූප කියලා කොටසක් තිබෙනවා. සිතින් හටගන්න ඒවා. ඊළඟට තිබෙනවා මේ ප්‍රතිසන්දියේ කර්මජ රූප කියලා. ඒ කියන්නේ ප්‍රතිසන්දි අවස්ථාවේදී පහළ වෙන ප්‍රතිසන්දි සිතත් එක්ක පහළ වෙන්නා රූප වලට කියනවා ප්‍රතිසන්දි අවස්ථාවේ කර්මජ රූප කියලා. එතකොට කර්මජ රූප ප්‍රතිසන්දි අවස්ථාවේ ඊළඟට චිත්තජ රූප අනිත් එක තමයි බාහිර රූප කියලා කියනවා. ඒ කියන්නේ සත ශරීරයෙන් තොරව පිහිටා තිබෙන්නා වූ රූප අනිත් එක තමයි ආහාරජ රූප ඊළඟට ඍතුජ රූප. දැන් ක්‍රියක් තියනවාද? පහක් තිබෙනවා. චිත්තජ රූප, ප්‍රතිසන්දී කර්මජ රූප, බාහිර වශයෙන් පවතින රූප, ආහාරජ රූප කියලා කියන්නේ ආහාරයෙන් හටගන්න රූප. ඊළඟට ඍතුජ රූප. ඍතුව නිසා හටගන්න රූප. තව තියෙනවා රූප දෙකක්. ඒ තමයි අසඤ්ඤ තලයේ අසඤ්ඤ සත්වයන්ගේ සිතක් නැති අසඤ්ඤ සත්වයන්ගේ පහළ වෙන කර්මජ රූප. ඊළඟට ප්‍රවෘත්ති වශයෙන් පවතින කර්මජ රූප. ඒකට හේතුව ඇයි මේ විදිහට කරන්න හේතුව මේ කර්මජ රූප වර්ග තුනක් තිබෙනවා. කර්මජ රූප වර්ග තුනක් තිබෙනවා මෙතන. එකක් තමයි ප්‍රතිසන්දි කර්මජ රූප, අසඤ්ඤ සත්ත්ව කර්මජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප කියලා. කර්මජ රූප කොටස් තුනකට බෙදෙනවා. එහෙම කොටස් තුනකට බෙදන්නේ මේ අවස්ථා තුනක් නිසා. ප්‍රතිසන්ධිය වෙන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි නාම හිතත් ඇති වෙන එක්ක පහළ වෙන ප්‍රතිසන්දිය හිත නැතුව රූපේ පමණක් වෙන පහළ වෙන ප්‍රතිසන්දිය. දැන් අපි ස්කන්ධ පහක් තිබෙන්නා වූ සත්‍යයන් හැටියට රූපය වේදනාව සංඥාව සංඛාර විඥාන ධර්මතා පහම ගොනු කරගෙන මනුෂ්‍ය ලෝකයේ උපදින්නා වූ මනුෂ්‍ය සත්වයේ කෙනෙකුට හැටියට ප්‍රතිසන්දිසිත එනකොට එතනදී ප්‍රතිසන්දි අවස්ථාවේදී පහළ වෙන රූප ටික ප්‍රතිසන්දි රූපයි. හැබැයි අපි අසඤ්ඤ තලයේ අය නෙවෙයි. එතකොට අපි ප්‍රතිසන්දි අවස්ථාවේ ඉවරෙච්ච ගමන් ප්‍රතිසන්දි කර්මජ රූප ඉවරයි ඊළඟට පහළ වෙන්නේ ප්‍රවෘත්ති කර්මජ රූප අපිට දැනට පහළ වෙන්නේ අදටත් මේ බණහන වෙලාවෙත් අපේ ශරීරයේ පහළ වෙන රූප ප්‍රවෘත්ති කර්මජ රූපයි එතකොට ප්‍රතිසන්දි කර්මජ රූපත් තිබෙනවා ප්‍රවෘත්ති කර්මජ රූපත් තිබෙනවා ඊළඟට තියෙනවා අසඤ්ඤ තලයේ ගත්තන් පස්සෙත් තිබෙනවා ප්‍රතිසන්දි අවස්ථාවේදී ඒ කියන්නේ අසඤ්ඤ තලයේ ප්‍රතිසන්දි අවස්ථාවේදී පහළ වෙන කර්මජ රූපයි ප්‍රවෘත්ති කර්මජ රූපයි. හැබැයි ප්‍රතිසන්දිය කියන එක ඒකේ රූප ප්‍රතිසන්දියක් විතරයි තියෙන්නේ රූපයක් පහළ වෙනවා ඉස්සෙල්ලාම ඒ ඉස්සෙල්ලාම පහළ වෙන රූපවලට කියනවා කර්මජ ප්‍රතිසන්දි එහෙම නැත්නම් කර්මජ රූප කියලා ඊට පසුව පහළ වෙන ඒවාට කියනවා ප්‍රවෘත්ති කර්මජ රූප කියලා. යම්කිසි ස්ථානයක මේ තවත් මේ වෙලාව වෙනකොටත් යම්කිසි සත්‍යෙක් අසඤ්ඤතලයේ උත්පත්තියක් ලබා ඇතනම් මීට කලින් එයාගේ ශාරීරියේ මේ වෙනකොටත් ඉපදෙමින් නැතිමින් ඉපදෙමින් නැතිමින් පවතින්නේ ප්‍රවෘත්ති කාලයේ පවතිනා වූ කර්මජ රූප සමූහයයි. ඊළඟට අපිත් මේ ඉන්න සත්‍යයන්ගේ ශාරීරියේ පහළ වෙන්නේ ප්‍රතිසන්දි සිතෙන් පස්සේ පවතින කර්මජ රූපයි. ඒ නිසා ප්‍රතිසන්දි කර්මජ රූප, අසඤ්ඤ සත්ත්ව කර්මජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප කියලා මේ කර්මයෙන් හටගන්න රූප බොඩවල් තුනකට විස්තර කරගෙන වෙන් කරගෙන අපි දැනගන්නවා. ඊළඟට අනෙක් කොටස් තමයි චිත්තජ රූප. චිත නිසා හටගන්න රූප. ඒ අසඤ්ඤ තලයේ චිත්තජ රූප පහළ වෙන්නේ නැහැ. ඊළඟට දිව්‍ය ලෝකේ පහළ වෙනවා බ්‍රහ්ම ලෝකේ රූපාවචරය වගේ පහළ වෙනවා. ඊළඟට අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ චිත්තජ රූප පහළ වෙන්නේ නැහැ. හේතුව ඒකේ රූප නැති නිසා අරූපී නිසා. අනිත් ඒවා බාහිර වශයෙන් පවතින රූප, ආහාරජ රූප කියලා කියන්නේ සත්ව ශරීරයේ තියෙන ඒවා, ඍතුජ රූප කියලා කියන්නේ ඔය ඍතුව නිසා හටගන්න රූප. ඔන්නෝයි කියනා වූ රූප කොටාස 7. ඔය ප්‍රතිසන්දි කර්මජ රූප වර්ග ඊළඟට ප්‍රවෘත්ති කර්මජ රූප වර්ග චිත්තජ රූප බාහිර ආහාර ජිතුජ මේ කියනා වූ ඒ රූප ධර්ම සමූහය එහෙම නැත්නම් මේ ගොඩවල් හත අපි දැනගෙන තියෙන්න ඕනේ හේතුව අපිට ඉදිරියේදී මේක ප්‍රයෝජනවත් වෙනවා මේක දැනගෙන තිබීම දැන් අපි මේ කාරණා ටික දැනගෙන අපි මේ විදිහට තව පැත්තකට යොමුමු. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ප්‍රධාන ධර්මයක් තමයි හේතුඵල විස්තර කිරීම. හේතුඵල විස්තර කිරීමේදී ලෝකයාට කර්ම මූලික හේතුඵල ක්‍රමයක් කියලා දෙනවා. කර්මය සහ විපාකය. මේක කලින් අවස්ථාවක මේක කලින් අපි පවත්වපු ධර්ම දේශනාවේ ධර්ම විග්‍රහයේ ධර්ම සාකච්ඡාවේ අපි කියලා දුන්න මේ පින්වතුන්ට කර්ම ප්‍රත්‍ය කොහොමද කර්ම ප්‍රත්‍ය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒක වීතික්‍රම හතක් ඔස්සේ පවතින විදිය, ගැලපෙන විදිය, ඉදිරිපත් වෙන විදිය මේ පින්වතුන්ට කියලා දුන්නා. අද කියන්නේ විපාක ප්‍රත්‍ය පිළිබඳවයි. විපාක ප්‍රත්‍ය කියන එක දැන ගැනීම බොහෝම සාන්තව සූක්ෂමව මානසිකාරයෙන් යුක්තවම තේරුම් ගන්න ඕන. හේතුක විපාකයේ කියන එක ඒකේ හේතුව ළඟ නැහැ. ගහක ගෙඩියක් කියලා කිව්වම අපිට පුළුවන් මේ හේතුව ළඟ තියෙන හින්දා ඵලයේ හඳුනා ගන්න පුළුවන්. හේතුවත් රූපයයි රූපමයයි ඵලයත් රූපමයයි. ඒ කියන්නේ අඹ ගහ හේතුව හැටියට රූපයක් හැටියට ඉදිරිපත් වෙලා පවතිනවා. ඒකේ ඵලයක් රූපයක් හැටියට ඉදිරිපත් වෙනවා. එතකොට ගහේ gediye කියලා කිව්වාම gediye තමයි ඵලය, ගහ තමයි ඒක හැදෙන හේතුව. ඉතින් මේ හේතු දෙක දැනගන්න පුළුවන් ඕලාරික නිසා. ළඟ තියෙන නිසා, ප්‍රකට නිසා, රූපමය නිසා. හැබැයි නාම ධර්ම වල මේ කියන විපාක කතාව ওই තරම් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. සමහර වෙලාවට කර්මය දුරයි විපාකයට වඩා. විපාකයේ එන්න කර්මය දුරයි. කරලා තියෙන කර්මය තයක් පරණයි. කාල වශයෙන් ගත්තාන් පස්සේ මේක පරණයි නමුත් විපාකය පස්සේ පස්සේ එනවා. උදාහරණයක් හැටියට තේරුම් ගත්තම මේ මේ විදිහට කියන්න පුළුවන්. මම අහලා තියෙනවා කතාවක්. ඒක සාමාන්‍යයෙන් මේ වෙනත් ආගම් වල සිද්ධ වෙන්නා වූ දෙයක්. ඒ කියන්නේ ඒක කියනවා ඔන කිලින් කියලා. ඒ කියන්නේ ගෞරවාන්විත මරණය. ඔන කිලින්. ගෞරවනීය මරණයක්. කෙනෙක් ඝාතනය කිරීම සතහකට ධර්මයට අනුව කුසලයක් වෙන්නේ ගෞරවනීය දෙයක් වෙන්නේ හොඳ දෙයක් වෙන්නේ ඒක පාපීමයි. ඉතින් මේ එක පවුලක තමන්ගේ අම්මයි තාත්තයි ඒ වගේම තමත් නෑදෑයෝයි සහෝදරය එකතු වෙලා ගෑනු දරුවෙක් මරණයට පත් කරනවා. ඒ ගෑනු දරුවා මරණයට පත් කරන්නේ පවුලේ නම්බුව පවුලේ தත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහායි. ඒක නිසායි ඔය ඔන කිලින් කියලා කියන්නේ ගෞරවනීය මරණයක්. ගෞරවනීය ඝාතනයක් කියලා. තාත්තයි අම්මයි අනිත් අය එකතු වෙලා තරුණ ළමේ ඝාතනය කරා හැබැයි ඒක දැනගෙන හිටියේ එක තවත් සමාන වයසේ සම වයසේ ගෑනු දරුවෙක් විතරයි. ඒ ළමයාට මරණ තර්ජනය කරලා කියන්න එපා කියලා යා බොහොම බයෙන් මේක නොකිය හිටියා. අවුරුදු ගාණක් මේක මේ විදිහට තිබුණා. දැන් මේ බලන්න කර්මය කරලා ඉවරයි. දැන් කර්මය කරා ඉවරයි. මේ කිසිම කෙනෙක් අහු වෙන්නේ නැහැ. කිසිම කෙනෙක් අහු වෙන්නේ නැහැ. එතකොට විපාකයක් එතන පේන තරමට නැහැ. එතකොට විපාකය නීතිය ඔස්සෙත් වෙනවා, ස්වභාව ධර්මයේ ඔස්සෙත් වෙනවා. සමහර වෙලාවට කර්මයේ විපාක දෙනකොට නීතියක් අවශ්‍ය නැහැ. කර්මයේම තමයි නීතිය, කර්මයේම තමයි ලෝක ධර්මය, කර්මයේම තමයි ඒකේ මෙහෙවන්න, ඒකෙන් විපාක දෙන. සමහර වෙලාවට විපාකය එනවා කර්මය රටේ නීතිය ඔස්සේ ගිහිල්ලා රටේ නීතියට හේතු වෙලා රටේ නීතිය හරහා කර්ම එනවා විපාකය. ඉතින් දැන් මේ මරණය සිද්ධ කරලා බොහොම කාලයක් ගියා. කිසිම කෙනෙක් අහු වෙන්නේ නැහැ. මේ දරුවා මේ තරුණ දරුවා හිතිය නැති වුණා විතරයි දන්නේ. අවුරුදු ගාණක් ගියා. අවුරුදු ගාණක් ගියත් මේ නැතිවෙච්ච මනුස්ස ජීවිතයේ පිළිබඳව විපරම් කිරීම, සොයා බැලීම, ඒ වගේම ඒ පිළිබඳව හාර ඇවිස්සීම ඒ අදාළ ආයතන නැවැත්වුවේ නැහැ. කෙසේ හෝ වේවා ඒ බලේලත් ආයතනය එහෙම නැත්නම් පොලිසිය ඒ අංශයන් ගිහිල්ලා හිමීට හිමීට තොරතුරු හොයලා අර දරු අර ජීවත් වෙලා ඉන්න සම වයසේ හිටපු ළමයා එකතු කරගෙන ඇහුවා. අහනකොට මේ දරුවා කිව්වා. අහවල් අවුරුද්දේ අහවල් දවසේ මෙන්න මෙතනදී මේකයි සිද්ධ වුනේ කියලා. හැබැයි එයා නෙවෙයි ඝාතනය කරේ. හැබැයි වෙනත් තමන්ගේ පවුලේ පියා, අම්මා, අරු අනිත් සහෝදර තමයි කරේ. නමුත් උනේ මොකද්ද? කර්මය කළා හැංගුවා නමුත් ඒකේ විපාකය එන එක වළක්වන්නට බැරි වුණා. නීතියටත් බෑ, දරුවටත් බෑ, කරපු කෙනාටත් බෑ. කර්මය හමාගෙන හමාගෙන ආවා. විපාක වශයෙන් ඒ දෙන්න තුන් දෙනාම ඒවට අහුවෙච්ච හැම එකේනම අද ජීවිතාන්තය දක්වාම හිරගෙදර. දැන් හිරගෙදර ඉඳගෙන ඒ අය තැපෙනවා ඔන කිලින් කියලා කියන්නේ පවුලේ தත්ත්වේ රකින්ත මැරුවා පවුලේ தත්ත්වයක් නැහැ තමන්ගේ தත්ත්වයක් නැහැ ඒ වගේම ගමේ தත්ත්වයක් නැහැ ඒ සම්බන්ධ වෙච්ච අනිත් අයගේ தත්ත්වයක් නැහැ දැන් ඒ தත්ත්වේ හැම තියෙන්නේ කොහෙද හිරගෙදර වෙද. හිරගෙදර කියන එක සත්‍ය රකින්න තැනක් නෙවෙයි. එතන දුක්ඛිත තැනක්. කර්මයේ විපාක එන තැන. දැන් බලන්න කාල වශයෙන් ගත්තන් පස්සේ ඝාතනයේ සිදු කරන තැන විපාකයේ විඳින තැන. ඝාතයේ සිදු කරන තැනට වඩා විපාකයේ ළඟ වෙන්න පුළුවන්, දුර වෙන්න පුළුවන්. ඒක එනවා ස්වභාව ධර්මයේ හැටියට ඍජුව තමන්ගේ ගාවට එනවා. ඒ වගේම තමයි ඒක තමා තුළින් ලෙඩක් හැටියට එන්න පුළුවන්. ඊළඟට වටපිටාවේ තියෙන දෙයක් හේතු වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි ආයතනයක් කරා නීතිය ඔස්සේ එන්න පුළුවන්. ඒ කර්මය ඔය එන්නේ එක එක විදිහටයි. විපාකය කියන එකයි මෙතන තිබෙන්නා වූ විශේෂම විශේෂම දේ. එතකොට කාල වශයෙන් දුර තිබුණාට ඔය මේ ජීවිතේ ඒ විතරක් නෙවෙයි විපාකී කියන එක මේ ජීවිතයෙන් වෙන්න ඕන නැහැ. තව දුර වෙන්න පුළුවන්. පුංචි කාලේ කරපු එකක් පස්සේ කාලේ එන්න පුළුවන් ජීවිතය අවසානයේ. එතකොට තව ටිකක් වැඩිපුර දුරයි. ඒ විතරක් නෙවෙයි. උප්පත්තින් එහාට යනවා කර්මය. කර්මයේ කරපු කාලය, කර්මයේ කරපු ස්ථානය, කර්මය කියනා උදී රැස් කරපු තැන උප්පත්තියේ ප්‍රතිසන්දියට කලින් ජීවිතයකට යනවා එකට නෙමෙයි දෙකකට තුනකට නෙමෙයි ඊට වඩා යනවා කාල වශයෙන් ගත්තාන් පස්සේ ආත්ම ගානක් දුරයි කර්මය කරලා තියෙන ආත්ම ගානකට කලින් ඒ උනාට ඒකී තිබෙන්නා වූ විපාක ශක්තිය විපාක ගතිය පැනගෙන එනවා ඒ ආත්ම ගානෙන් පස්සේ. ඔන්න ඔය කතාව තමයි මේකේ කියන්නේ. ඇත්තටම විපාකයේ කියන එක සාමාන්‍යයෙන් ඔය අර්ථ ගන්නනකොට කියන්නේ දැන් පාක කියලා කියන්නේ පැහිච්ච කියන එකයි. පාක කියලා කියන්නේ පැහිච්ච මෝරපු මේරින් ස්වභාවයට පත්වෙච්ච කියන එකයි. එතකොට යම්කිසි තැනක ක්‍රියාවක් හැටියට කුසලයක් හෝ අකුසලයක් හෝ සිදු වුණා නම් ඒ කුසලය හෝ අකුසලය විපාකය ගෙන දෙවන්ට මෝරන්ට ඕන. ඒක පැහෙන්න ඕන. ඒක පැහිලා මෝරලා ඊළඟට මෙහෙරිම් ස්වභාවයට ඉදිමීම් ස්වභාවයටපත් උනාන් පස්සේ තමයි අර විපාක කියන අවස්ථාවට එන්නේ. ඉතින් මේ කර්මයක් හදනවා වාගේ නෙවෙයි කර්මය හදන තැන ස්වභාවයයි කර්මයේ විපාක දෙන තැනයි වෙනස්. ඒක වෙනස්. පාප කර්මයක් කරන වෙලාවේදී පාප කර්මී කරන කෙනා දැඩි වීරියවන්ත ඍජු මාන්නාධික ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. විපාකය ඒහා සමානේ නැහැ. විපාකේ ඇවිල්ලා අර ඍජුභාවයක් නැති වීර්යයක් නැති පහත් වෙච්ච අසරණ වෙච්ච ඒ වගේම බැගෑපත් වෙච්ච දීන වෙච්ච හීන වෙච්ච ස්වභාවයක් කරන වෙලාවට තිබෙන ගතිය වගේ නෙවෙයි විපාකේ එනකොට ඒක ඉන්නේ අමුතු විදිහකට ඇත්තටම මේ විපාකී තිබෙන්නා වූ ස්වභාවය කියනවා චිත්ත චෛතසික ධර්ම වශයෙන් නිකන් ෆ්ලෝ වෙන්නේ ගලාගෙන යන්නේ නිකං සාන්තවයි කියලා. චිත්ත චෛතසික වශයෙන් නිකං ෆ්ලෝ වෙනවා. කිසිම විදිහක තල්ලුවක් විපාක දේවා කියලා මිරිකා හැරීමක් මේක විපාකයක් හැටියට ඉදිරිපත් වේවා කියලා තල්ලු කිරීමක් පුෂ්කිරීමක් මිරිකීමක් තෙරපීමක් විපාකයට අවශ්‍ය නැහැ විපාකය ස්වභාවයෙන්ම නිකන් වතුර ගලන්නා වගේ එනවා වතුර ගලන්නා වගේ ස්වභාවයෙන්ම එනවා. ඒකට කියනවා ඒ විපාකයේ ස්වභාවය කියලා තියෙන්නේ උත්සාහයක් නැති ස්වභාවයක්. උත්සාහයක් නැති සාන්ත ස්වභාවයක් කියලා තමයි කියන්නේ. නිරුත්සාහික සාන්ත ගතියක් තේනවලු ඔය විපාක දෙන තැන. සාන්ත ගති දෙකක් සඳහන් කරනවා විශේෂයෙන්ම. චිත්තචෛතසික ධර්ම කියනකොට සාන්ත ගති ඒ කියන්නේ ශාන්ත ගතිය කියලා කියන්නේ මේකේ මේ කියන්නේ චිත්ත චෛතසික ධර්මයන්ගේ කැළඹිච්ච නැති ගතිය. ඒකයි මෙතන ශාන්ත ගතිය කියලා කියන්නේ. දැන් ශාන්ත ගතියක් තිබෙනවා අපි පින්කමක් කරන වෙලාවේදී ඉතිපිසෝ ස්වාක්ඛාතෝ සුපටිපන්නෝ ගාතාවන් ශාන්තව කිය කියා ශාන්තව කිය කියා වන්දනාවක් කරනවා මල් පහන් පූජා කරනවා බෝධි පූජා කරනවා දාන දෙනවා එතනදී සාන්ත ගතිය කියලා කියන්නේ පරිසරාත්මකයි පරිසරයේ වශයෙන් ඒ වෙනත් ඒවාට යන්නේ නැතුව නිකන් පරිසරයේ වශයෙන් ස්ථාන වශයෙන් ක්‍රියා වශයෙන් සාන්තව සාන්තව සාන්තව ඉතින් කලබලයක් නැතුව සිද්ධ කරනවා හැබැයි එතනදී ඒක නියම සාන්ත ගතියක් නෙවෙයි චිත්තචෛතසික වශයෙන්. හේතුව එතන තිබෙනවා අලෝභ අදෝස අමෝහ කියන කුසල මුල් එක හිතේ වීරිය චෛතසිකය විතරක චෛතසිකය සද්දයක් ඇති කරමින් පවතින ගතියක් තිබෙනවා. ඒක නිසා කුසල ත්‍ය කරන වෙලාවේදී ඒකට අවශ්‍යයි යම්කිසි ගැම්මක්. යම්කිසි හිත මෙහෙයවන චෛතසික මෙහෙයවන මහා ගැම්මක් අවශ්‍යයි. මහා බලයක් මෙහෙයවන ගතියක් අවශ්‍යයි. ඒක නිසා අපි සාමාන්‍යයෙන් කිව්වට කුසල් කරන වෙලාවේදී සාන්තයි කියලා චිත්ත චෛතසික ධර්ම ක්‍රියාත්මක වීම වශයෙන් ගත්තොත් ඒක සාන්ත නෑ. ටිකක් වැඩ වැඩි එතනදී. හැබැයි විපාකය එහෙම නෙවෙයි. විපාකය කියලා කියන්නේ කුසලයක් කරනවා පිනක් කරන්න වගේ නිකම් පැනගෙන ඉදිරිපත් වෙලා පැනගෙන නටාගෙන ඇවිල්ලා ඒ වගේ විපාක දෙන එකක් නෙවෙයි. මේක නිකන් උඩින් ගලක් තියලා තියෙනවා. පල්ලහැට වැටෙන්න මොකක්වත් ඕනේ නැහැ. ඒක නිකන් පල්ලහැට යනවා. අන්න ඒ වගේ මේ උත්සාහයක් නැතුව නිරුත්සාහික වශයෙන් මේ නාම ධර්ම චිත්ත චෛතසිකයෝ පහළ වෙනවා විපාක හැටියට. ඒ විපාකයේ ස්වභාවය. ඒක නිසා කොයි වෙලේ දැන් අපේ ජීවිතයේ ඇතුලේ අපේ ජීවිතයේ ඇතුලේ මොනවාගේ කර්ම මොනවාගේ කර්ම විපාක හැටියට ඉස්සරහට දාන්න තියනවාද කියලා අපි තාම මෙෂර් කරලා නැ දන්නේ අපිට බෑ ඒක කරන්න. ගොඩාක් කර්ම තිබෙනවා. ලොට් එකක් තියෙනවා. විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා හිමීට හිමීට ඒ ඒ තැන්වලදී ඒ ඒ තැන්වලදී අවස්ථානුකූලව අපේ ජීවිතේ අතහැරලා දානවා මුදහැරලා දානවා අපිට තේරෙන්නේ නැහැ අපිට සමහරට දැනෙන්නේ නැහැ ඒක නිසා බොහොම මෘදු ගතියක් නිෂ්කලංක ගතියක් ඒ නිරුත්සාහික ගතියක් තිබෙනවා මේ විපාක සිත්වල ඒක නිසා තමයි නිදා ගන්නකොට භවංග සිත් පීලියක් භවංග සිත් පරම්පරාවක් භවංග සිත් රැලක් යන්නේ. ඒ නිදාගෙන ඉන්න එක්කෙනාටවත් තේරෙන්නේ හරියාකාරව මේ යන්නේ භවංග සිත් කියලා. ඇත්තටම භවංග සිත් ඇවිල්ලා විපාක සිත් සමූහයක්, විපාක සිත් පරම්පරාවක්, විපාක සිත් පීඩියක්. ඒක නිසා නිරුත්සාහික වශයෙන් උත්සාහයක් නැතුව සාන්ත වශයෙන් තමයි මේ විපාක සිත් ගලාගෙන යන්නේ. ඔය චක්කුද්්වාර, සෝත්‍රද්්වාර, ගානද්්වාර, ජීවහද්්වාර ඒ සිතුත් විඥානේ ඒවත් ඒවත්. අනිත් එක සම්පටිච්චන සම්තිරණති ඒවත් ඒ වගේ. නිරුත්සාහයක වශයෙන් යනවා. අනිත් එක තමයි මේ සාන්ත ගති දෙකක් තිබෙන විපාක අවස්ථා එකක් තමයි රහතන් වහන්සේලාගේ තිබෙන්නා වූ ඒ ක්‍රියාසිටවල ඒ ක්‍රියාසිටුත් හරීම සාන්තයි උපසාන්තයි කියලා කියනවා. සාතන් වහන්සේලාට පහළ වෙන්නේ ක්‍රියාසිට. උන්වහන්සේලාට කුසලත් නැහැ විපාකත් නැහැ. ඉතින් ඒ උන්වහන්සේලාගේ සිත් හරිම සාන්තයි. ඒවත් නිරුත්සාහයි. නිරුත්සාහක ගතියක්. එහෙම නැත්නම් ඒ වගේ තියෙන හරියට සාන්තව ගලාගෙන යන පහළ වේගෙන යන ගතියක්. හැබැයි එතන සාන්ත ගතියයි විපාකවල සාන්ත ගතියයි කියලා කියන්නේ දෙකක්. ඔන්න ඔය කාරණේ අපි පටලවා ගන්නට හොඳ නැහැ. හේතු විපාකයක සාන්ත ගතිය, නිරුත්සාහ ගතිය තිබෙන්නේ ඒක කර්මයක විපාකයක් හැටියට දැන් පහළ වෙන නිසා. රහතන් වහන්සේලාගේ හිතේ පහළ වෙන ක්‍රියාසිටවල ඒ ශාන්ත ගතිය තිබෙන්නේ උන්වහන්සේලාගේ හිතවල කර්ම හැදෙන ගතියක් නැති නිසා. කෙලෙස් නැති නිසා කර්ම හැදෙන්නේ නැති නිසා කර්ම හැදීමෙන් තොර වෙච්ච නිසා සාන්තයි රහතන් වහන්සේලාගේ සිත් විපාක සිත් ඇවිල්ලා කර්මයක බලයෙන් නිකන් ඉදිප්පිලා යන හින්දා සාන්තයි. ඔන්න ඔය කාරණා දෙක අපි හොඳට හිතේ තියාගෙන මේ විපාක ප්‍රත්‍ය පිළිබඳව තේරුම් ගන්නට යන්න ඕනේ. විපාක කියලා කියන්නේ එතකොට ඉස්සර වෙලා කරපු නිෂ්පාදනය කරපු ඉස්සර වෙලා යම්කිසි තැනක යම්කිසි භවයක යම්කිසි ජීවිතයක හදපු සිත් හදපු චෛතසික සමූහයක්. හින්දාවෙන් ඒ චිත්ත චෛතසික නාම ධර්ම සමූහයේ නිසාවෙන් වර්තමානයේ පහළ වෙන්නා වූ ඒ චිත්ත චෛතසික ධර්ම වලට කියනවා විපාක ගතිය කියලා. හැබැයි එකේ මේ විපාක සිත් එක විපාක සචෛතසික ටික මේ වෙලාවේදී උඩට එන්න මේ වෙලාවේදී මතුවෙන්න මාතෘත්වයේ හැටියට තිබෙන කර්ම ගතිය මේත කලින් වෙච්ච එකක්. එතකොට දැන් මෙතනදී පහළ වෙන්නේ විපාක හැටියට තව නාම ධර්ම ටිකක්. ඒ කියන්නේ චිත්ත චෛතසික ධර්ම ටිකක් පහළ වෙන්නේ. චිත්ත චෛතසික ධර්ම සමූහයක් දැන් මෙතන පහළ වෙනවා. එතකොට ඒක පහළ වෙන්නේ විපාකයක් හැටියට. මෙන්න මේ චිත්තචෛසික ධර්ම ටික සහ ඒ එක්කම පහළ වෙනවා රූප සමූහයක්. ඔය රූප ටිකයි චිත්තචෛසික ටිකයි අපි විපාකයක් හැටියට ක්‍රියාත්මක වෙන විදිය අපි තේරුම් ගන්න ඕනේ. දැන් අපි බලමු. මම පළමුවෙන් කිව්වා ප්‍රතිසන්දී අවස්ථාව. ප්‍රතිසන්දි අවස්ථාවේ කියලා කියන්නේ විපාක අවස්ථාවක්. ප්‍රතිසන්දි අවස්ථාවේදී ප්‍රතිසන්දිය ගන්නකොට ප්‍රතිසන්දි සිතයි ඒහා සමග චෛතසික ධර්ම සමූහයකුයි පහළ වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ අවස්ථාවේදී පහළ වෙනවා රූප ධර්ම ටේකුත්. රූප ලෝකයකට සම්බන්ධ නම්. එතකොට කාරණා තුනක් පහළ වෙනවනේ. සිතත්, චෛතසික ධර්ම සමූහයකුත් සහ ඒ එක්කම ඇඳී පවතින රූප කොටසකුත්. එතකොට මේ වර්ග තුන පහළ වෙනකොට මේවා පහළ වෙන්නේ පෙර ජීවිතයේ කර්මයක විපාකයක් නිසා දැන් මේ ටික විපාක ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය වෙන්නේ කාටද? මේ විපාකයේ කියන එක ප්‍රත්‍ය වෙන්නේ කර්මයට නොවේ. ඒ පහළ වෙන අවස්ථාවේදී ඒ ඒ ගොල්ලන්ටයි ප්‍රත්‍ය වෙන්නේ. චෛතසික ටික ප්‍රත්‍ය වෙනවා සිතට. සිත ප්‍රත්‍ය වෙනවා චෛතසික වලට. ඊළඟට සිත ප්‍රත්‍ය වෙනවා චෛතසිකයන්ටත් ඊළඟට රූප වලට. ඔය වගේ මේ කර්ම ප්‍රත්‍ය නිසා ඒ කියන්නේ පහළ වෙන මේ විපාක චෛතසික ටික ඔවුනොවුන්ට ඒ වෙලාවේදී පත්‍ය වෙන ගතියක් තියෙනවා. දැන් අපි හිතමු ඕක ඉවරයි. ඒ කියන්නේ ප්‍රතිසන්දිය ඇති වුණා ප්‍රතිසන්දිය ඉවරයි. ඊට පස්සේ පහළ වෙන්නේ ප්‍රවෘත්ති අවස්ථාවට එනවා. ඒ කියන්නේ පළවෙනිම අවස්ථාව හටගන්න අවස්ථාව ප්‍රතිසන්දි අවස්ථාව ප්‍රතිසන්දි මොහොත එතනින් දෙවෙනි මොහොතේ ඉඳලා දෙවෙනි ෂණයේ ඉඳලා පවත්තේ පවතින්නේ ප්‍රවෘත්ති අවස්ථාවටපත් වෙන ප්‍රවෘත්ති අවස්ථාව. ප්‍රවෘත්ති අවස්ථාවේ පහළ වෙන්නේ මොකද්ද? චිත්ත, චෛතසික, රූප. මේ චිත්ත, චෛතසික, රූප ඕනෝන්ට එකිනෙකාට පත්‍ය වෙනවා. ආන්නේ ඒ එකිනෙකාට පත්‍ය වෙන්නේ ඒ කියන්නේ දැන් අපි ඕක රූපකයක් හැටියට අපි හිතමු ඕක පර්සනලයිස් කරනවා. ඒ කියන්නේ පුද්ගල භාවයක් ඕකට ආරෝපණය කරලා අපි මෙහෙම ගත්තොත් මේ විදිහයි. දැන් මීට කලින් ජීවිතයක කරපු කර්මයෙන් චෛතසික 30කුත් චිත්ත ගති සමූහයකුත් සිතකුත් පහළ වෙනවා. ඊළඟට ඒකම රූප ටිකකුත් පහළ වෙනවා කියමු. අපි හිතමු ඕවා නිකන් අපි හිතමු පුජ්‍යල ස්වභාවයක් ඕකට ආරෝපණය කරලා කතා කරනවායි කියලා. එතකොට ඒ චෛතසික ටික ටිකට කතා කරන්න පුළුවන් නම් හිතට කියාවේ අපි මෙහි ඉස්සෙල්ලා තැනක කර්ම කරානේ අපි දෙගොල්ලෝ එකතු වෙලා ඒකින් දැන නේද අපි මේ ආවේ මෙතෙන්ට කියලා චෛතසික ධර්මට ඒක හිතට කියාවේ හිත කියාවේ චෛතසික වලටත් ඒක නෙන්නම් අපි මේ ඉස්සර කරපු ඒක බලයෙන් තමයි අපි මේ ආවේ අපි ඔක්කොම ඉතින් මේ ඉස්සල්ලා කරපු එක හින්දානේ මෙහි ඉන්නේ කියලා අර රූප වලටයි චෛතසික වලට කියාවේ. එතකොට ඔවුනොවුන්ට ඒ අවස්ථාවේදී ඔවුනොවුන්ට අපි එහෙනම් මේ පෙර එකකින් පහළ වෙච්ච හින්දා අපි මෙහෙම වැඩ කරගෙන යන්න ඒ වෙලාවේදී ඒ එකිනෙක කෙනාට ගොනු වෙන ගතියක්. එහෙම කතා කරනවට නෙවෙයි ඒක එක්කිනාට මේ ප්‍රත්‍ය වෙන ගොනු වෙන එක එකිනෙක කෙනාට මේ උපකාර වෙන ගතිය කතා බහ කරන්න උප උදව් වෙන උපකාර වෙන ගතිය ඒ වෙලාවේදී පිහිටෙනවා ඔන්න ඔය ගතියට කියනවා විපාක ප්‍රත්‍යය කියලා. දැන් හිතත් හිතත් ඇවිල්ලා ඒ වෙලාවේදී විපාකයක්. චෛතසිකයක් විපාකයක්. රූපයක් විපාකයක්. එතකොට ඒ පහළ වෙච්ච හිත එතන විපාක හැටියට පහළ වෙලා ඉන්නා වූ චෛතසිකයන්ට උපකාර වෙනවා. එතන පහළ වෙලා තිබෙන චෛතසික ධර්ම ටික විපාක වලින් ඇවිල්ලා තියෙන්නේ විපාකයෙන් පහළ වෙච්ච චෛසික ටික විපාකයකම පහළ වෙලා තිබෙන සිතට උපකාර වෙනවා. ආන්නේ ඒ විදිහට නිකම් බන්ධනේ වෙන එකට උදව් වෙන උපකාර වෙන ගුණ ස්වභාවයක් තමයි ඔහි තියෙන්නේ. ඉතින් ඔය දැන් කුසල වශයෙන් ගත්තාම මෙහෙම තියෙනවා ඒ තමයි විපාක වශයෙන් දෙනකොට කුසලයක් නම් කුසලයක් නම් ඒ කුසලයේ විපාක තිබෙනවා විපාක වශයෙන් වෙන සිත් තියෙනවා ඔක්කොම ටික ගත්තොත් එහෙම 34ක් තියෙනවා 34ක් තියෙනවා එතකොට ඒ ටිකයි චෛතසික ධර්ම තිබෙනවා 38ක් තිබෙනවා ඒ චෛතසික ධර්ම 38යි අනිත් සිත් ටිකයි ගත්තාන් පස්සේ ඒ ටික තමයි කුසල් වශයෙන් හරි අකුසල් වශයෙන් හරි අහේතුක වශයෙන් හරි ඒ විපාක කතාවට ඉදිරිපත් වෙන්නේ. ඊළඟට මේ විපාක පිළිබඳව කියනකොට තව කතාවක් අපි මේකේ දැනගන්න ඒ තමයි මේ විපාක කියන ඒවාට හැමතැනම විපාකකම කියලා නමක් කියන්නේ නැහැ. යම් යම් හේතු කාරණා නිසා යම් යම් ධර්ම ස්වභාව නිසා මේවාට වෙන වෙන නම් ධර්ම විග්‍රහයේදී කරලා තියෙනවා. වෙන වෙන නම්. ඔය සමහර වෙලාවට අපේ පින්වතුන්ට යම්කිසි ධර්මයක් ධර්ම කාරණයක් හොයාගෙන තේරුම් ගන්නට උත්සාහ කරන අවස්ථාවේදී සමහර වෙලාවට මේව තේරුම් ගන්නට බැරි වෙන්නේ එකම ධර්මය තව තැනක කියනකොට ඒ ධර්මය ඒ ධර්මයේ තිබෙන තවත් යම්කිසි වෙනස් වූ ගුණයක් නිසා එතන පාවිච්චි කළ තියෙන වෙන නම. ඕකින්ද ධර්මයේ තේරුම් ගන්නට අමාරුයි. ඉතින් මේ එක ධර්මයක මේ හැඩවැඩ ගුණ ගොඩක් තිබෙනවා. ඕකයි ඔකට ප්‍රශ්නේ. අපි බලන්නේ එකම එකයි. නමුත් ඒකේ තිබෙනවා ගොඩක්. අර හරියට කියනවා නම් පාන් කියන ඒවා පාන් කියන ඒවා කණ්ඩක් ගන්නවා. ඒ වගේම පාන් කියන ඒවා තුවාල වලට බඳිතක් ගන්නවා. අර පරණ කාලේ. ඉතින් ඒවයි ගත්තයින් පස්සේ ඉතින් බෙහෙතක් හැටියටත් තිබෙනවා කකුලෙත් බඳිනවා බඩටත් කනවා. ඉතින් ಗುಣ දෙකක්නේ. ආන්න ඒ වගේ ධර්මවල තිබෙනවා එක ධර්මයක අමුතු අමුතු හැඩගුණ. ඒවා තමයි ප ဋ ාණයේ කියලා දෙන්නේ. දැන් අපි හිතමු හතරස් මේ කැටයක් ගත්තොත් එහෙම පෙට්ටියක් ගත්තොත් එහෙම ඒ පෙට්ටියේ තියෙනවානේ පෙට්ටිය යම්කිසි තැනක යම් මේසයක් උඩ පෙට්ටියක් තියලා තිබුවා ලැබුවම ඒකේ තියෙනවානේ පැතිම හයක් ඒ කියන්නේ අපිට ඒ පෙට්ටියේ උඩ පැත්තයි කියලා කතා කරන්න එකක් තියෙනවා ඒ පෙට්ටියේ යට පැත්තයි කියලා කතා කරන්න එකක් තියෙනවා ඒ පෙට්ටියේ වම් පැත්තයි කියලා කතා කරන්න දෙයක් තියෙනවා ඒ පෙට්ටියේ දකුණු පැත්ත කියලා කතා කරන්න දෙයක් තියෙනවා ඒ පෙට්ටියේ ඉදිරි පැත්ත කියලා කතා කරන්න පැත්තක් තියෙනවා ඒ පෙට්ටියේ පිටුපස කියලා කතා කරන්න පැත්තත් එනකොට මේ එකම වස්තුවේ මේ ගත්තම එකම වස්තුවේ තිබෙනවා පැති වශයෙන්ම යම්කිසි ආකාර පැති කීපයක්. ඒ වගේ එක ධර්මයක් ගත්තාම ඒ ධර්මයේ තිබෙනවා ಗುಣ වශයෙන් එක ආකාරයක්, ක්‍රියාත්මක වීම වශයෙන් එක ආකාරයක්, පොදු වශයෙන් එක ආකාරයක්, පෞද්ගලික වශයෙන් තවත් ආකාරයක් ලක්ෂණ තියෙනවා. ඒක නිසා දැන් මම මෙච්චර කල්ම මේ වෙලාවේ වෙනකල්ම මම මේ වචන හැසිරවීම ධර්මයේ හැටියට කියලා දුන්නේ විපාක කියන කොටස විපාක කියන වචනේ මුල් කරගෙන. ඇයි ඒකට විපාක කියලා කිව්වේ? විපාකයේ කියලා කියන්නේ ඉස්සර වෙලා වෙච්ච දේක ඉස්සර වෙලා ගැට ගැහිච්ච ඒක පිපිරීමක් මේ. ඉස්සර වෙලා රැස් කරපු බලයක පුපුරා විහිදිවීමක් මේ වෙන්නේ. ඒක නිසා පාක ස්වභාවයෙන්, පැහිච්ච ස්වභාවයෙන්, නේරිච්ච ස්වභාවයේ වශයෙන් ගත්තම විපාකය කියලා කියනවා. හැබැයි ඒ වගේ තව තියෙනවා 아무තු ගතියක්. ඒ ගතිය තමයි අවියාකෘත ගතිය. අවියාකෘත ගතිය කියලා කියන්නේ නිරුත්සාහික ගතිය. උත්සාහයක් නැහැ. ඒ කියන්නේ කුසලත් වෙන්නේ අකුසලත් වෙන්නේ කුසලත් නොවන අකුසලත් නොවෙන්නා වූ ඒ ගතිය නිසා ආන්නයකට කියනවා අව්‍යාකෘත කියලා. ඒ කියන්නේ තව මොකක්වත් නිෂ්පාදනය කරන්න බෑ. ආන්න ඒක නිසා මෙතන කතා කරනවා විපාකය කියන එක අව්‍යාකෘත ධර්මයක් හැටියට. අව්‍යාකෘත ධර්ම තිබෙනවා ක්‍රියා අව්‍යාකෘතයයි විපාක අව්‍යාකෘතයයි රූප අව්‍යාකෘතයයි නිර්වාණ අව්‍යාකෘතය කියලා හතරක්. ඉතින් මේ අව්‍යාකෘත වචනේ පාවිච්චි කරනකොට ස්ථාන තැන් හතරකට කියනවා. විපාකී කියනකොට ඒක තැනකට කියනවා. අව්‍යාකෘතිය කියන එකේ දැන් ඔය විපාකී කියන එක කුසලයේ විපාක කියලා කියනවා අකුසලයේ විපාකයේ කියලා කියනවා හැබැයි නිර්වාණීත විපාකي කියන්නේ දැන් අපි මාර්ගයේ වඩලා වඩලා වඩ ඊට පස්සේ නිවන් දකිනවා ඒක තමයි මේ මාර්ගයේ විපාකي කියලා කියන්නේ ඒකට පාවිච්චි කරන්න. ඒ හේතුව නිර්වාණය කියන එක මේරින් ස්වභාවයට පත්වෙච්ච ගතියක් ඒකේ නැහැ. ඒක උපශාන්ත ගතියමුත් උපශාන්ත ස්වභාවයක් තිබෙන. හැබැයි එතෙන්ද පාවිච්චි කරන වචන වෙන වචන ස්වභාවයක් තියෙන. ඒක තමයි අව්‍යාකෘතයි. කුසලත් නෙවෙයි අකුසලත් නෙවෙයි. ඊළඟට කිසිම දෙයක් ඉස්සරහට විපාක දීම නිස්පාදනය කිරීමක් ඒ අව්‍යාකෘතිය නෑ. ඒක නිසා අව්‍යාකෘත ධර්ම හතරක් තිබෙනවා. ඒක තමයි විපාක අව්‍යාකෘතය විපාකයටත් අව්‍යාකෘතය කියලා කියනවා. ක්‍රියා සිත් වලටත් අව්‍යාකෘත සිත් කියලා කියනවා. රූප ධර්ම වලටත් අව්‍යාකෘත කියලා කියනවා. නිර්වාණ ධාතුවටත් අව්‍යාකෘතය කියලා කියනවා. හැබැයි මෙතන මේ විපාක කතාවක් කරගෙන යන නිසා මෙතන ගන්නේ විපාක ව්‍යාකෘතයයි. ඒක නිසා මේ වීති ධර්ම කියනකොට එක වීති ධර්මයක් මේ විදිහට කියවෙනවා අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස විපාකපච්චේන පච්චයෝ මේක තවත් පැහැදිලි කර ගැනීමට නම් මෙන්න මේකට මේ විදිහට එක්කාසු කරොත් තේරු ගන්න පුළුවන් විපාක අභ්‍යාකතෝ ධම්මෝ විපාක අභ්‍යාකතස්ස ධම්මස්ස විපාකපච්චේන පච්චයෝ ඒ කියන්නේ දැන් මම කතාවක් කිව්වා මේ පින්වතුන්ට ප්‍රතිසන්දි අවස්ථාවේදී පහළ වෙන සිතයි චෛතසික ටිකයි රූපයි. එතකොට ඒ සිත මොකද්ද? ඒක ඇවිල්ලා විපාක අව්‍යාකෘත සිතක්. චෛතසික මොනවද? විපාක අව්‍යාකෘත චෛතසික. රූප මොනවද? විපාක අව්‍යාකෘත රූප. එතකොට මේ ගොඩවල් තුන මේ අව්‍යාකෘත ධර්මය ඔවුනොන්ට උපකාර වෙනවනේ විපාක වශයෙන්. අව්‍යාකෘත ධර්මයක් අව්‍යාකෘත ධර්මයකට විපාක පත්‍යෙන් විපාක පත්‍ය ගුණයෙන් විපාක ශක්තියෙන් උපකාර වෙනවා කියන එකයි. ඕක තමයි ඕකේ තිබෙන්නා වූ ස්වභාවය. ඉතින් තව එකක් තිබෙනවා කවුද විපාක පත්‍යයෙන් පත්‍ය වෙන්නේ කවුද විපාක පත්‍ය ගන්නෙ. චිත්තය කියන අව්‍යාකෘත ධර්මය චෛතසිකයන්ට විපාක ප්‍රත්‍ය වෙනවා. එතකොට චිත්තය කියන එකේ ඒ උපකාරය ලබන්නේ කවුද? චෛතසික ධර්මයෙන්. චෛතසික ධර්මයන්ගේ විපාක ප්‍රත්‍ය දෙනවා උපකාර භාවය දෙනවා සිතට ඒ චෛතසිකයන් උපකාරය විපාක ප්‍රති උපකාරය ලබන්නේ කවුද? හිත. දැන් අපි ඒක තවත් විදිහකට මේ විදිහට කියලා දෙනවා විග්‍රහ කරනවා මෙතනදී කියන්නේ ස්කන්ධ කතාවක් එක්කාසු කරගෙනයි. දැන් ස්කන්ධ ගත්තම මේ ස්කන්ධ පහක් තියෙනවනේ. රූපයක් තියෙනවා, වේදනාව තියෙනවා, සංඥාව තිබෙනවා, සංකාර තියෙන විඥාන තියෙනවා. දැන් ඔය ප්‍රතිසන්දි අවස්ථාවේදී ඔතන තියෙන රංචුවක්. නාම ධර්ම රංචුවක්. ඒ නාම ධර්ම රංචුවට සාපේක්ෂව රූප ධර්ම කාණ්ඩයකුත් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා ඊට පස්සේ ඔය භාව රූප ජීවිතේන්ද්‍රය ඒ වගේ රූප සමූහයක් තියෙනවා. එතකොට මේකේ තියෙනවා විපාක අභ්‍යාගතෝ ඒකෝ කන්දෝ තින්නන්නම් කන්දානම් චිත්ත සමුත්ථානානංච රූපාණ විපාක පච්චේන පච්චයෝ කියලා. ඔන්න මේක උදාහරණයක් හිට ගත්තම ප්‍රතිසන්දි අවස්ථාවේදී මේක යන්නේ ප්‍රවෘත්ති අවස්ථාවේ. චිත්ත සමුත්ථානික රූප තියෙන ප්‍රවෘත්තිනේ. දැන් මෙහෙමයි. මෙතන මම කිව්වා සිතයි චෛතසික ධර්ම පොදියකුයි උතන තියෙන්නේ. පේන්නේ නැති ඊ타ත්ම සූක්ෂම ඊ타ත්ම සියුම් වූ හිතකම බැඳී පවතින චිත්ත ගති රංචුවක් සමූහයක් කොතන තියෙනවා. ඒක එකක් තමයි වේදනාව. එකක් තමයි සංඥාව. ඊළඟට අනිත් එක විඥානයි. අනිත් එක සංස්කාරය. ඔය කියනා වූ කොට්ඨාස හතර තමයි තියෙන්නේ. එතකොට මේ කොට්ඨාස හතරම අපි මෙතනදී කිව්වට වේදනාවයි සංඥාවයි සංඛාරයයි විඥානයයි රූපයි කියලා කිව්වට මේවා එක තැන තියෙන්නේ මේවා විපාකෙන් ආපු ඒවා. ඒක නිසා කියනවා විපාක අභ්‍යාගතු ඒකෝ කන්දු. අපි හිතමු වේදනාව වේදනාව කියන්නේ විපාක අභ්‍යාගත එක් ස්කන්ධයක්. ඒක ඇරුණන් පස්සේ තව කීයක් තියෙනවද? තව තියෙනවනේ සංඛාර විඥාන සංඛා සංඥා සංඛාර විඥාන තුනක් තියෙනවනේ. එතකොට මේ වේදනාව කියන ස්කන්ධය විපාකයෙන් මතුවෙච්ච ස්කන්ධය අනිත් ස්කන්ධ තුන් දෙනාට සහ ඒ එක්කම ඒගොල්ලන්ගේ තිබෙන ආශීර්වාදයෙන් ඊළඟව පහළ වෙලා තිබෙනා වූ චිත්ත සමුත්ථානික රූපයන්ට විපාක ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ විපාක උපකාරයෙන් උපකාරය ලබනවා. එතකොට එක්කෙනෙක්ගේ ප්‍රත්‍ය ශක්තිය විහිදලා යනවා කොයි පැත්තකටද වේදනාවේ කියන ධර්මයේ තිබෙන ප්‍රත්‍ය ශක්තිය ප්‍රත්‍ය ගතිය පැවරෙනවා යනවා සංස්කාරයටයි විඥාන සංඥාවටයි විඥාණයටයි සහ ඒ එක්කම තිබෙන චිත්ත සමුත්ථානික රූපයන්ට. එතකොට එක්කෙනෙක්ගේ බලය විහිදලා ගියානේ තැනකට. අනිත් එක කියනවා තයෝ කන්දා ඒකස්ස කන්දස්ස චිත්ත සමුත්ථානානංච රූපවානං විපාකපච්චේන පච්චය. දැන් මෙයාගෙන් යම්කිසි බලපෑමක් උදව්වක් උපකාරයක් අනිත් තුන් දෙනාට සහ රූපයන්ට යනකොට අනිත් තුන් දෙනාගේ උපකාරය මේ තනි වේදනාවට සහ ඒහා සමග උපන්නා වූ රූප ධර්මයන්ට උපකාරපත්‍ය ප්‍රත්‍ය වෙනවා. එකක් මම දෙනවා. එතකොට අනිත් තුන් දෙනාගෙන් මට ලැබෙන උදාහරණයක් හැට ගමු. අපි මෙහෙම කියමු. එක මිනිසෙක් ඇපල් ගෙඩියක් කපලා ඒ ඇපල් ගෙඩිය එක ඇපල් ගෙඩිය. ඇපල් ගෙඩිය කපලා දෙනවා තවත් එතන ඉන්න හතර දෙනෙකුට. ඇපල් ගෙඩිය කපලා දෙනවා හතර දෙනෙකුට. එතකොට එක මිනිස්සුගෙන් ඇපල් ගෙඩිය කපලා හතර දිනක් ලබා ගත්තා. එතකොට ඒ හතර දිනාට ඒ ඇපල් උපකාරය Apple ශක්තිය ලැබුණ කී දෙනෙක් කාගෙන්ද එක්කෙනෙක්ගෙන්. එතකොට ඒ එක්කෙනාට ඒ හතර දෙනාම කියන thank you කියලා. එතකොට thank you එක යන්නේ එක්කෙනාට. Apple කෑල්ලේ හතරක් ආව එක්කෙනෙක්ගෙන් ඊළඟට thank you එක හතර දිනාගෙන් එක්කෙනෙකුට. ඔන්න ඔය විදිහට යනවා එක ධර්මයක් විපාක ප්‍රත්‍ය ශක්තිය අනිත් තුන් දිනාට ලබා දෙනවා. හතර දිනාට ලබා දෙනවා. ඒ අයගේ ප්‍රත්‍ය ශක්තිය එක්කෙනෙකුට ලැබෙනවා. ඒ වගේම තමයි දේ කන්දා තින්නම් කන්දානම් චිත්ත සමුත්ථානානංච රූපානම් විපාක පච්චයෙන් පච්චෝ. හැබැයි හරි පරිස්සම් වෙන්න ඕනේ. කවදාකවත්ම ඒ නාම ධර්මයෝ නාම ධර්ම හතර දෙනයි ඉන්නේ. වේදනාවයි සංඥාවයි සංඛාරයයි විඥානයයි කියලා. ඒ හතර දෙනා ඕනෝන්ට ප්‍රත්‍ය වෙනවා. හැබැයි කවදාකවත් රූපය ඒ ඇයට ප්‍රත්‍ය වෙන්නේ නැහැ. කියන්නේ රූපේ නිසා නාමය මේ විපාක ප්‍රත්‍යයෙන් පත් වෙනවා කියලා එහෙම කියන්නේ හැම වෙලාවෙම තියෙන්නේ නාම ධර්ම වලින් තමයි රූපයට යමක් හම්බ වෙන්නේ. රූප ධර්ම නිසා නාම ධර්මයන්ට හම්බ වෙන්නේ නැහැ. ඔය ඇවිල්ලා ප්‍රතිසන්දි අවස්ථාවේදී පහළ වෙන ප්‍රතිසන්දි අවස්ථාවේදී ඔය ක්‍රියාත්මක වෙන විදිය තමයි ඒ කිව්වේ. ඊළඟට අපි බලමු මේ ප්‍රතිසන්දි අවස්ථාවෙන් එහා පැත්තේ ප්‍රවෘත්ති අවස්ථාවෙන් එහා පැත්තේ ඉස්සල්ලා වචනයක් වෙනස් වෙන්නදී ප්‍රවෘත්ති අවස්ථාව ගැන ඊළඟට අව්‍යාකෘත ධර්ම මේ විදිහට කියනවා ප්‍රතිසන්දික්ඛනේ ප්‍රතිසන්දිය ලබන අවස්ථාවේ ප්‍රතිසන්දිය ඇති වෙන අවස්ථාවේදී විපාක අභ්‍යාගතෝ ඒකෝ කන්දු අර විදිහෙමයි විපාක වශයෙන් ඉදිරිපත් වෙන එක ස්කන්ධයක් එක ධර්මයක් එක නාම ධර්මයක් වේදනාව හරි සංඥාව හරි මොක් හරි අනේ ස්කන්ධ ධර්ම තුනට සහ කටත්තාර්ථ රූපාණං ඒහා එක පහළ වෙන්නා වූ රූපයන්ට ඒ කියන්නේ ප්‍රතිසන්දි අවස්ථා පහළ රූපයන්ට විපාක පච්චේන පච්චයෝ විපාක පත්‍යින් විපාකක උපකාරයෙන් උපකාර වෙනවා. ඒ වගේම තමයි ස්කන්ධ ධර්ම තුනක් එක ස්කන්ධයකට සහ රූපයන්ට උපකාර වෙනවා. විපාක වශයෙන් උපකාර වෙනවා. විපාක ප්‍රත්‍ය ගුණෙන් උපකාර වෙනවා. ස්කන්ධ දෙකක් දේ කන්දා දින්නම් කන්දානම් කටත්ථාච රූපානම් විපාකපච්චේන පච්චයෝ විපාක ප්‍රත්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම කන්දා වත්තුස විපාක පච්චේන පච්චු. ඒක විශේෂයි. ප්‍රතිසන්දි අවස්ථාවේදී ප්‍රතිසන්දිය ලබා දෙන මොහොතේදී විපාක සිත්වලට සම්බන්ධ වූ ඒ නාම ධර්ම හතරම ඒ කියන්නේ වේදනාවයි සංඥාවයි සංඛාරයයි විඥානයයි කියන ධර්ම හතරම ඒවා නාම ධර්ම ඒවා එක පැත්තකට යන ඒවා ඒවා ඒ අයට ඉන්න උපකාර වන හෘදේ වස්තු රූපේට ප්‍රත්‍ය වෙනවා විපාක ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඔය විදිහට මේ ප්‍රතිසන්දි අවස්ථාවේදී සහ ප්‍රවෘත්ති අවස්ථාවේදී පහළ වෙන ආකාරය එහෙම නැත්නම් උපකාර වන ආකාරය ওই විදිහට අපි දැනගන්න ඕනේ. ඉතින් මම මේ දක්වාම මේ පින්වතුන්ට මතක් කරේ විපාක වශයෙන් මතුවෙන ධර්ම නිකම්ම නෙවෙයි තමන්ගේ එක පහළ වෙච්ච ඒ ධර්ම වලට ඒ මතුවෙන වෙලාවේදීම ඉතාක්ෂණයකින් ඒ වෙලාවෙම උපකාර වෙන උදව් කරගන්න ගතියක් ওই ධර්ම වලට තිබෙනවා. ඒක නිසා අපිට සාමාන්‍යයෙන් පුතජන හිතක් ඇති නොදියුණු කෙනාට ධර්ම වෙන් කරලා දැනගන්න එහෙම පුළුවන් කමක් නැහැ. ධර්ම හඳුරන්නේ ඔක්කොම අපි පොදිය විශාල පොදියක් අරගෙන ඒකට එක නමක් දාලා සඳහන් කරන ගතිය ධර්ම රංචු එක පොදියට ගන්න ධර්ම රංචු ධර්ම પરම්පරාවල් එකට ගුලි ගහලා ගෝණි කරලා මෙටියට බැඳ ගන්න හිතක් තමයි සාමාන්‍ය පෘතජ්ජනයාට තියෙන. ඒක නිසා පෘතජ්ජනයා ඒ ගොඩවල් වල ඇලෙනවා. පෘතජ්ජනයා ඒ ගොඩ ගහ ගන්නා වූ ගොඩකට ගන්න නාම ධර්මයන් කෙරෙහි බැඳෙනවා. ගොඩකට ගන්න රූපාදරයන් කෙරේ ධර්මයන් කෙරෙහි පොදි ගැහැල බැඳෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ආර්ය ධර්මයේ තිබෙන්නේ එක ධර්මයක්වත් පොදියට ගන්නේ නැතුව ධර්ම ඔක්කොම වෙන් වෙන් කරලා වෙන් වෙන් කරලා වෙන් වෙන් කරලා වෙන් වෙන් කරලා තනි කරලා දැනගන්නවා තනි කරලා අවබෝධ කරගන්නවා තනි කරලා වටහා ගන්නවා ඒ ධර්ම වල තිබෙනා වූ තනි තනි ಗುಣ තනි තනි ශක්තිය කොහොමද තනි තනියෙන් ඉන්නේවා දෙන්න තුන් දෙනා වෙලා උදව් වෙන්නේ තනි තනි වෙලා දෙන්න තුන් දෙනාගෙන් දෙන උදව්ව ලබන්නේ කොහොමද කියන ඒ කතාන්දරේ තමයි ඒ විස්තරේ තමයි ඒ විග්‍රහය තමයි මේ ප ဋ ාහන ධර්ම විග්‍රහය ඔස්සේ කෙරෙන්නේ. ඒ නිසා මේ පින්වත් හැමදෙනාම අද ගොඩක් සතුටු වෙන්න අපි නැවත වතාවක් එක්කාසු වෙලා නැවත වතාවක් මේ ඔන්ලයින් ධර්ම මණ්ඩපය හරහා එකතු වෙලා ලෞතර බුදුරජාණන් වහන්සේගේ సంతානය උන්වහන්සේගේ ප්‍රඥාවෙන් පිරුණු සද්ධාවෙන් පිරුණු ඍජු භාවයෙන් පිරුණු බහුශ්‍රත භාවයෙන් පිරුණු ප්‍රසන්න භාවයෙන් පිරුණු උන්වහන්සේගේ ඒ හිත විනිවිදගෙන ගිහිල්ලා උන්වහන්සේගේ හිත ස්පර්ශ කරලා උන්වහන්සේගේ පැහැදිලි ඒ උතුම් වූ ඥාණය ස්පර්ශ කර කර ස්පර්ශ කර කර ඒ වගේම වෙන වෙනම වෙන වෙනම හඳුනාගත්ත ධර්ම කතනයක් අපිට උන්වහන්සේ සිදු කළා බොහෝම කරුණාවෙන් එවැනි ඒ කියලා දීපු ධර්ම අපේ මට්ටමින් තමයි අපි මේ ගලව ගන්නට මහන්සි ගන්න. ඉතින් අපි මේ පහුගිය දවසේ දවස්වල මේ පින්වතුන්ට ධර්ම කිය කියලා දෙන්න ඉදිරිපත් වෙන්න නොහැකි උනේ ඉතින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ගාම්භීර වූ සුන්දර වූ අති මනෝහර වූ ඒ ධර්මය අවබෝධ කරගත්ත ධර්මයේ දැකපු ධර්මයේ සුන්දරව අත් විඳපු ඒ පුණ්‍ය භූමියට සුද්ධ භූමියට ඒ වගේම බුද්ධගයා සුද්ධ භූමියට පුණ්‍ය භූමියට අපි කායික වශයෙන් හිත වශයෙන් අපි ගමන් කළා වැඩම කළා. ඉතින් වැඩම කරලා උන්වහන්සේ ඒ ලෞතර බුද්ධත්වයට පත් වෙලා ඒ බුද්ධ ශක්තිය, ගුණ ශක්තිය, ධර්ම ශක්තිය විහිදෙවපු. ඒ වගේම ඒ ස්ථානයේ මුල් කරගෙන මේ සක්වලට පිටසක්වලට දසදහසක් සක්වලට කෝටි ලක්ෂයක් සක්වලට ධර්මයේ විහිදෙව්වා වූ. ඒ වගේම කෝටි ලක්ෂ ගණන් සක්වලයන්ගෙන් සත්වයෝ බ්‍රහ්මයෝ දෙවි දේවතාවෝ මෙහෙට කැඳවීමට තරම් ශක්තියක් නිස්පාදනය කළා වූ කුඩ කරගත්තා වූ ඒ ශාන්තිනායක බුදුරජාන් වහන්සේගේ ඒ බුද්ධ භූමිය අපි වන්දනා කරන්නට වැඩම කළා. ඒ ස්ථානයට ගියාම ශ්‍රද්ධාව තිබෙන්නා වූ කෙනෙකුට ආපහු එන්න එහෙම හිතෙන්නේ නැහැ. නොයා නැවිල්ල බැරි නිසා එන්න වෙනවා හැරෙන්න සදහවක සදහැබර සිතක් තියෙන කෙනෙකුට එතනින් අයින් වෙන්න හිතෙන්නේ නැහැ. ඒ තරමටම බුදු ගුණ බලයක් ඒ වගේම ඒ බුදු ගුණ සමූහයට නිකන් එනෙක් කෙනා තුල් කරගන්න ගතියක් ලං කරගන්න ගතියක් ඒ බුදු ගුණ අස්සට එනේන හැම එක්කිනාම ඇතුල් කරගන්න ගතියක්. ඒ බුද්ධ භූමියේ සුද්ධ වූ බුද්ධ භූමියේ අදටත් පුදුම විදිහට තියෙනවා. ඉතින් ඒ ස්ථානයේ ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්ම සම්මර්ෂණය කරන හතරවෙනි සතියේ උන්වහන්සේ රුවන් ගේක වැඩ ඉඳගෙන රුවන් විමානයක වැඩ ඉඳගෙන උන්වහන්සේ ධර්ම සම්මර්ෂණය කරනවා. ඒ ධර්ම සම්මර්ෂණය කරන්නේ හේතුවෙන් ඵලය කොහොමද වෙන්නේ? හේතුවෙන් ඵලය කොහොමද වෙන්නේ? ඵලය ඇති වෙන්නේ මොන හේතුව නිසාද? හේතුවේ ස්වභාවය ඵලයේ ස්වභාවය. හේතුවේ ඵලයේ ළඟදුර බව. හේතු නාමයන්ගේ හැටි ඵල නාමයන්ගේ හැටි. ඉතින් මේ ප ဋ ාණ අනුසාස අනුස්පත්තාන ධර්ම මානසිකාරය උන්වහන්සේ ඒ රුවන්ගේ වැඩ ඉඳගෙන අනන්ත ණය ක්‍රමයකින් එක එක එක එක එක එක ක්‍රමවලට ණය ක්‍රම අනන්තයි එකක්ම කියලා කියන්න බෑ බුදුරජාණන් වහන්සේගේ ඥාණයෙන් පිරිපුන් හිත එකම ආකාරයකට වැඩ කරන්නේ උන්වහන්සේට ණය ක්‍රමයෙන් ණය ක්‍රමයෙන් මෙනෙහි කරන්ට ධර්ම මානසිකාර ක්‍රම මහා ලක්ෂ කෝටි ගාණ අනන්තයි. ඒ ක්‍රමයෙන් මෙනෙහි කරපු ඒ ක්‍රමයෙන් හඳුනාගත්ත ඒ ක්‍රමයට අනුව මාත්‍රිකා ගත කළ ඒ ක්‍රමය මාත්‍රිකා සභා සරියුත් මහරහතන් වහන්සේට කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ ධර්ම කොටාශයක් අපි මේ අද කතා කරන්නේ. ඒක නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ප ဋ ාණ ධර්ම මානසිකාරය කරපු තැන ඉඳගෙන එතන බොහෝම සාන්ත තැනක් ඒ බෝධින් වහන්සේ අසල තිබෙන්නේ බෝධින් වහන්සේගේ වැටෙන් එළියට ගිහිල්ලා ඊළඟට අර රහතන් වහන්සේලාගේ ධාතු චෛත්‍යයේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා දඬවලා තිබෙන ඒ ඒ වගේ ඇතුළත තමයි තිබෙන සත්සති වැඩේ හිටපු තැන්වල අර සක්මන් කරපු පැත්තට බර වෙන්න තිබෙන්නේ. ඉතින් එක සතියක් උන්වහන්සේ සක්මන් කරමින් වැඩ හිටිය ආන්නේ ඒ පැත්තට වෙන්න අර රුවන් ගේ පහළ වෙච්ච තැන ප ဋ ාණ ධර්ම සම්මර්ෂණය කරපු තැන තිබෙන්නේ. ඉතින් එතන වැඩ ඉඳගෙන අපි බොහොම සාන්තව භාවනා කළා. ඒ වගේම වන්දනා කළා, බුදුගුණ මනසිකාරය පැවැත්තුවා. ඉතින් බොහොම සාන්තව උතුම් ආකාරයෙන් හිත පිරිසුදු කරගනිමින් වන්දනා කරගනිමින් හිත ගුණයන්ගෙන් දියුණු කරගනිමින් ඉතින් අපි ධර්ම දියුණුවකට පුදුම උත්සාහයක් දරුවා. ඒක ඒ වගේම හිතපු විදිහට පැතූ විදිහට අදිස්ථාන කරගත්ත විදිහට කිසිම පහසුවක් නැතුව අපිට මේ වන්දනා ගමන සිද්ධ කර ගන්න ලැබුණා. ඉතින් අද මේ පින්වත් හැම දිනාටම මේ පිනුත් අනුමෝදන් කරමින් ප්‍රාර්ථනා කරන මේ ධර්ම බලයෙන් ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේගේ ਸਰවචතා ඥානයේ ආනුභාව බලෙන් උන්වහන්සේගේ ඒ අනන්තනය සමන්නාගත සමන්තපත්ථානය මානසිකාරය කිරීමේ අනන්ත පරිමාණ වේගවත් වූ ජවණින් යුක්ත වෙච්ච ඒ උතුම් මානසිකාර චේතනාවේ ඒ උතුම් වූ ප්‍රඥාවේ ආනුභාව බලයෙන් ඒ වගේම උන්වහන්සේට ප්‍රඥාව ලබා ගැනීම සඳහා පිරුවා වූ දියුණු කළා වූ සංසාරේ අනන්ත කාලයක් වැඩුවා වූ පාරමී ධර්මයන්ගේ ආනුභාව බලයෙන් මේ පින්වත් හැම දිනාතම ඒ ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ වජිරාසන ආනුභාව බලයෙන් සස්සති වැඩ සිටපු ඒ පූජනීය ස්ථානවල උන්වහන්සේ සම්මර්ෂණය කළා වූ අනන්ත ධර්මයන්ගේ ආනුභාව වලින් පින්වත් හැම දිනාටම හොඳට ධර්මයේ අහන්ට හැකි වේවා සෑම දිනාටම අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා මේ මොහොතේ පටන් නිර්වාණ ධාතුව ප්‍රඥාවෙන් ස්පර්ශ කරන යම්කිසි ප්‍රතිසන්දි ජනක ආත්ම භාවයක් වේ නම් ළඟ හෝ දුර හෝ ඒ අවස්ථාව දක්වාම සෑම තැනකදීම පිරිපුන් කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍ර සම්පත්තිය ලැබේවා පිරිපුන් යහපත් කල්යාණ මිත්‍රයන්ගේ දැකීම ආශ්‍රේ පරිපාසනේ කතනේ ඒ වගේම ඒ කල්යාණ මිත්‍රයන් එක්ක ආශ්‍රය කරන්ට ಗುಣ වඩා ගන්නට හැකි වේවා ඒ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයයේ දිව්‍ය ලෝකේ හරි මනුස්ස ලෝකේ හරි කොතන හරි කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයේ ඉඳගෙන අඩුපාඩු පාරමී ධර්ම ශක්තිය දිනු කරමින් ඒ වගේම සද්ධාවෙන් වැඩෙන්න හැකි වේවා, වීරියෙන්, සතියෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් වැඩෙන්න හැකි වේවා. ඒ සඳහා කිසිම බාධකයක් නොමෙ වේවා. මේ උතුම් කුසල ධර්මයන්ගේ ආනුභාව බලෙන්, තුනුරුවන්ගේ ආනුභාව බලෙන් මේ උතුම් වන්දනාමය පිණි ආනුභාව බලෙන් කිසියම් තැනකදී සිහිනයකින්වත් අසත්පුරුෂයන්ගේ ආශ්‍රයයක් ඇසීමක් දැකීමක් කිසිම තැනකදී කිසිම ජීවිතයකදී නොම වේවා සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලැබේවා සෑම තැනකදීම ධර්මයෙන් අගහිකමක්, මානසිකාරයෙන් අගහිකමක් ඇති නොවේවා. මේ පින්වත් හැම දිනාටම මානසිකාරයේ දිනු කරගෙන ඒ වගේම සමත භාවනාවන් යහපත්ව වඩාගෙන විපස් විපස්සනා භාවනාවන් යහපත්ව වඩාගෙන අනිත්‍ය ලක්ෂණය හොඳට තීරුම් අරගෙන දුක්ඛ ලක්ෂණය ඊටාත්ම පැහැදිලිව පිරිසුදුව තීරුම් අරගෙන අනාත්ම ලක්ෂණය තීරුම් අරගෙන අනිත්‍ය ලක්ෂණයක් දුක්ඛ ලක්ෂණයක් අනාත්ම ලක්ෂණයක් තිබෙන්නේම කැවිලා තිබෙන්නේම මේ හේතුඵල ධර්ම තිබෙන තැනමයි කියලා ඒ ටික හොඳට තේරුම් අරගෙන හේතුඵල ධර්ම වලින් අයින් වෙලා ඒවට කිසිම ඇලීමක් බැඳීමක් ඇති කරගන්න නැතුව දුක් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්ම තිබෙන්නා වූ ධර්ම කැවිලා ඒවා ගෑවිලා ඒ වාගේ අනිත්‍යයේ දුක්ඛයේ අනාත්මයේ කියන ධර්මතා ලක්ෂණ තුනේ මහගෙදර වෙන මේ හේතුඵල ධර්ම වලින් අයින් වෙලා ඒ ඔක්කෝම අතහැරලා දාලා සාන්ත වූ සූක්ෂම වූ ප්‍රණීත වූ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට ඒ සාන්ත වූ නිර්වාණ ධාතුව ලෝතර බුදුරජාණන් වහන්සේලා පසේ බුදුමහරහතන් වහන්සේලා සාන්තව ස්පර්ශ කරපු විදිහටම ඒ ධර්මය ඉඳගෙන හෝ හිටගෙන හෝ සක්මන් කිරීමකදී හෝ ඉඳ නිදාගෙන ඉන්න ඉරියව්වකදී හෝ වේවා සෑම දිනාටම ශාන්තව අවබෝධ කරගෙන ස්පර්ශ කරගෙන ඒ උතුම් ආර්යයන් වහන්සේලා නිවුණු සැනසුණු ඒ නිර්වාණ ධාතුවට ඇතුල් වෙන්න ඒ නිර්වාණ ධාතුවෙන් නිවියන්ද මේ උතුම් පින මේ උතුම් ධර්මය හැම දිනාටම හේතු උපකාර වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම පෙරවන් සරණයි සාදු සාදු සාදු. සාමාන්‍යයෙන් අපිට වෙලාවක් තියෙනවා මේක හොඳයි. හොඳයි. එහෙමනම් කල්‍යාණ මිත්‍රේනි මම ඉතාමත්ම ගෞරවයෙන් මේ යොමු වෙනවා ඔබ සමට මොනවා හරි ප්‍රශ්නයක් තවදුරටත් විස්තර කරගන්න තැනක් තියෙනවා නම් ඒකට අවස්ථාවක් තියෙනවා. ඒවත් තමයි. සර්වන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමින්වහන්සේ වහන්සේගේ පාද නමස්කාර පූර්වක කතා කරන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ විපාක දීම කියනකොට අපි අහලා තියෙනවා නියාම ධර්මතා පහ උතු නියාම බීජ නියාම ධම්ම නියාම චිත්ත නියාම කියලා ස්වාමීන් වහන්සේ ඒ වාගේ බලපෑමක් තියනවද දැන් ඔය මේ සිත් වශයෙන් එනකොට ඔය මේ පිළිවෙලින් මේ මේ ආකාරයට මේ ආකාරයට ඇති වෙනවා කියලා කියන එක චිත්ත නියාමයක්ද පොඩ්ඩක් ස්වාමීන් වහන්සේක පැහැදිලි කරලා දෙනවා නම් අප්‍රමාණ පිං. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මෙතන චිත්ත නියාමයේ කියන එක තමයි මේකේ ඒ නාම ධර්ම වලට අයිති වෙන්නේ චිත්ත නියාමයේ තමයි චිත්ත නියාමයට අනුකූලව තමයි කර්මයක විපාකය ඉදිරිපත් වෙන්නේ අර කියන දේවල් ඔය මේ ඔය අවස්ථාව ඇත්තට ඇත්තටම ඔය චිත්ත නියාමයේ තියෙන ඔකට විපාකයේ දෙන්න එන විදිහ තව අවස්ථා හඳුන්වලා දීලා තියෙනවා එන අවස්ථා කර්මයේ ඒ කියන්නේ ඉස්සෙල්ලා කරපු කර්මයක් ගැලවිලා යන්න. ඒ කියන්නේ ඉස්සෙල්ලා එක්කාසු කරපු කර්ම ශක්තියක් විපාකයක් හැටියට පුපුරලා යන්න එන අවස්ථා. ඒ වගේ තියෙනවා මේ මේ ඒක එකක් තමයි ඔය ප්‍රතිසන්දී හදන විදි හතරක් තියෙනවා. ඔය තියෙන අණ්ඩජ, ජලාබුජ, සංසේදජ ඕපපාතික කියලා. ඒ ඇවිල්ලා ඒ ඇවිල්ලා ඒ ඒවා පුපුරලා කර්ම විපාක දෙන්න තැන් පරිසර හතරක්. ඊට අමතරව ওই චිත්ත නියාමයට අනුව එන්නේ ඔබ ඊට අමතරව තියෙනවා මෙහෙම. සම්පatti සහ විපatti අවස්ථා හතරක් තියෙනවා. ඒ තමයි සම්පatti අවස්ථාව ගති සම්පත්තිය ඊළඟට උපදි සම්පත්තිය එයාට ගතිය කියලා කියන්නේ මේ තමන් උපදුනා වූ ඒ ජීවිතය ඊළඟට උපදී කියලා කියන්නේ ඒ උපන්නා වූ ජීවිතයෙන් තියෙන වාසනාවන්ත ගතිය ඒ වගේම ප්‍රයෝග සම්පත්තිය ඊළඟට ওই වගේ තිබෙනවා පරිසරය ඒ කියන්නේ ඒ කරපු කර්මය විපාකය හැටියට ගැලවෙන්න තවත් ටිකක් තිබෙනවා මේ පරිසරයේ වශයෙන් ඉදිරිපත් වෙන නිකන් ග්‍රවුන්ඩ් එක හදලා දෙන ගතියක් තියෙනවා. අන්න එහෙමත් තියෙනවා මේ විපාක දෙනකොට. ඉතින් අනිත් එක පවුලක ඉපදීම දැන් ඔය මේ මම ඉස්සෙල්ලා කිව්වාර මේ කතාවක්. ඒ කියන්නේ අර ඔන කිලින් කියලා. ඉතින් ඒ ඇත්ත වශයෙන්ම ඒ ඒ ළමයා තමන්ගේ තාත්තගෙන් තමන්ගේ අම්මගෙන් තමන්ගේ තමන් උපන්නා වූ ලෙයින් තමන්ට පුංචි කාලයේදී වඩාගෙන වඩාගෙන තමන් පෝෂණය කරපු තමන් කිරි දීපු ඒ ඇඟ කට අත බය පය හදපු ඒ නෑදෑයන්ගින්ම ওই විදිහට ජීවිතේ ඝාතනය වෙන්න නැති වෙන්න ඒ නිකම්ම නිකං කර්මයක් නෙවෙයි. ඒකත් මහා විශාල පරපතලම විපාකයක් දෙන්නව තැනක්. ඒක නිසා සමහර කර්ම තිබෙනවා ඒ කර්ම විපාක දෙන්න පුළුවන් තැනකට තල්ලු කරලා දානවා. තල්ලු කරලා ඊට පස්සේ එතෙන්ට ගැලපෙන ටික ඔක්කොම ගලාගෙන එනවා. තව කතාවක් තියෙනවා ඒක ධර්මයේ තියෙන්නේ අපිට තියෙන අපිට තියෙන්නේ මේ දැන් කෙනෙක් අපායේ උපදිනවා නම් එයා අපායේ උපදින්නේ ඔක්කොම කර්ම වලින් නෙවෙයි. එයා අපායේ උපදින්නේ එක කර්මයකින්. ඇතායි ඉපදුනාට පස්සේ ඒ තැන හොඳ නිසා තියෙන තියෙන ඔක්කොම ටික දෙන්න හොඳ නිසා අනිත් ඔක්කොම ලිස්ට් එකේ තිබෙන පොතේ තියෙන ටික ඔක්කොම එයාට එයාගේ account එකට බැර කළා දානවා. මිනිස්සෙක් හිරේ යන්නේ මේ එක කර්ම එක වරදකින්. හැබැයි වරදකින් හිරේ ගියාම ඒ මිනිස්යාට ඒ හිරේ විඳින්න තියෙන දුක් බඩගින්නේන්ට තියෙන ඒවා වතුර නැතුවෙන්ට තියෙන දේවල් ගුටි කන්ට වෙන දේවල් අසනීප ගානෙන්ට තියෙන හැම එකක්ම ඒ කර්මයෙන්ම නෙවෙයි තව තව තියෙනා වූ දේවල් ගලාගෙන එනවා ඒක නිසා ඔය චිත්ත න්යාමයට අනුව තමයි සිද්ධ වෙන්නේ පරිසරයත් බලපානවා වටපිටාව බලපානවා ස්ථාන බලපානවා ඒවත් තියෙනවා තේරුම් ගන්න හොඳයි තේරුම් සමය තවත් කාට ප්‍රශ්නයක් තියෙනවද අදහසක් හෝ ප්‍රශ්නයක් නෑ වගේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් යොමු කරන්නම් විශේෂයෙන්ම දැන් අපි විපාක කියනකොට අපි ගත්ත විපාක සිත් 36ත් ඒ වගේම ඒ සිත් 36ට අදාළ වෙච්ච චෛත්‍යක 37ත් තමයි ගත්ත විපාක ධර්ම හැටියට දැන් මේ අපිට දැන් සමහර වෙලාවට හිතෙනවා දැන් කෙනෙකුට අංග විකලව ඉපදුනොත් එහෙමත් නැත්නම් යම් අවයවයන්ගේ දුබලතා ඇතුව ඉපදුනොත් අපි කියනවා ඒ පෙර කරපු කර්මයක විපාක කියලා. නමුත් අපි දන්නවා රූප ධර්ම කියන එක විපාකයක් හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ කියලා. ඒ සමිනාසේ ප්‍රඥප්ති හේතු කරගෙනද අපි එහෙම මේ රූප ධර්ම වලට කියන්නේ ඒ අඩුපාඩු වලට විපාකයක් කියලා නොකියන්නේ සමිනාස? පෙරවන් සම්මයි. ඒකේ තියෙනවා මෙහෙම තියෙනවා රූපවල තිබෙනවා චිත්තජ රූප කියලා જાතියක් තිබෙනවා ඊට පස්සේ කර්මජ කියලා රූප જાතියක් තිබෙනවා ඒ චිත්තජ කියන රූප පහළ වෙන්නේ හැබැයි ඔක්කොම රූප කර්මේ නෙවෙයි දැන් අපේ ජීවිතයේ තිබෙනවා වර්ග හතරක් තිබෙනවා රූප. කර්මයෙන් ආපුවව තිබෙනවා. ඊට පස්සේ සිත නිසා ආපුවව තිබෙනවා. ඊළඟට ඍතුවක් තියෙනවා ආහාරයක් තියෙනවා. ඉතින් මේවා ඔක්කොම පටලවිලා තියෙන්නේ මේ ජීවිතය ඇතුලේ. හැබැයි මේ මේ විපාක කියන තැන ඔයම පටලවිලා තිබුණාට අපි මෙතන සම්බන්ධ කරගන්නේ මේ වැඩේ අවබෝධ කරගන්නට විපාක හැටියට එන්නා වූ කොටාසිය පමණයි. දැන් මේ චිත්තජ රූප කියන එකේ තිබෙනවා මෙහෙම එකක්. දැන් චිත් පහළ වෙනකොට අපේ කර්මයක් කරන සිතුත් පහළ වෙනවා. කර්මයක් කරන්නේ නැතුව විපාක සිතුත් පහළ වෙනවා. දැන් මේ ඕක තේරුම් ගන්න පුළුවන් මෙහෙම. දැන් අපි මලක් පහනක් පූජා කරන වෙලාවේදී ඒ මලක් පහනක් පූජා කරන අවස්ථාවේදී පහළ වෙනවන චිත්තජ රූප ඒ චිත්තජ රූප ටික පහළ වෙන්නේ කර්මජ රූප ආස්සේ අපේ ශරීරේ කර්මජ රූප ආස්සේ. ඉතින් අපිට අපි යනවා අතුගානවා පැන්දානවා ඔය ඔක්කොම චිත්තජ රූප සමූහය. එතකොට මේවා මේ චිත්තජ රූප පහළ වෙන්නේ ඒ විලාවේදී පහළ කරන කුසල සිතට අනුවයි. කුසල සිතට අනුව. ඒක නිසා ඒක ඇවිල්ලා මේ වෙනවා කුසලයට කුසල සිතට සමානුපාතිකව චිත්තජ රූප. ඊළඟට තව තියෙනවා මේ විපාක වශයෙන් එන්නා වූ සිත් තියෙනවා. දැන් අපි හිතමු නිදා ගන්න වෙලාව. නිදා ගන්නකොට පින් කිරීමක් නැහැ, පව් කිරීමක් නැහැ. එතකොට පහළ වෙන්නේ මේ දුර්වල පහේ එක්තරා ෆ්ලෝ එකකට යන විපාක සිත් රංචුවක්නේ. භවංග සිත් සංචුවක්නේ. ඒක නිසා භවංග සිත් වලට ගැලපෙන්න තමයි ඒ ඇඟේ රූප ඊළඟට පහළ වෙන. ඒ ඉතින් භවංග සිත් කියලා කියන්නේ ඇත්තටම මේ සිත් જાතියක් තමයි. ඒකට අනුකූලව පහළ වෙන්නා වූ දේවල් වලට කියනවා දැන් නිදාගෙන නැගිටපු එක්කෙනෙකුට හරියාකාරව ඇඳෙන් ගොඩ වෙන්නවත් දුවන්න පයින්ටවත් එහෙම හැකියාවක් ශක්තියක් නැහැ. ඒ තම හරි අබලයි දුබලයිනේ. එහෙම රූප පහළ කරන්නේ ඒ හිතේ ආකාරය අරගෙනයි. ඒක නිසා සිත්වල තිබෙනවා කුසල වශයෙන් පහළ වෙන සිත් තිබෙනවා ක්‍රියාත්මක කුසල කර්මයක් රැස් කරන සිත් පහළ වෙනවා එතකොට ඒක උදව් වෙන්නේ කර්ම සිත්වලට අනුව විපාක සිත්වලට අනුව පහළ වෙනවා තියෙනවා ඒක නිසා මෙතනදි කතා කරන්නේ ඒ තෝරලා බීරලා අරගෙන ඔය රංචුවෙන් විපාක සිතකට කිට්ටුවෙන් යන ඒ බලපෑම කරන්නා වූ රූප ටික විතරයි. ස්වාමීන් වහන්සේ එතකොට කොහොමද දැන් අපි කෙනෙක් ගත්තාම සමහරට උපතින්ම අංග විකල තත්ත්වයක් තියෙනවා අවයව අඩු තත්ත්වයක් තියෙනවා ඒකද ඒ රූපය වෙනස් වීම වගේ දේවල් ඇති වෙන්නේ ඒක කර්ම විපාකයක් හැටියට නෙවෙයිද නැත්නම් ඒක මෙතෙන්ද කියන්නේ නැද්ද අපි ඒ රූප වලට විපාක කියලා ඇත්තටම මහත්තයා ඒ හැඩේ ආකාරය ලබා දෙන්නේම ඇත්ත වශයෙන්ම යම්කිසි කර්මයක්. දැන් ඇවිදින්න පුළුවන් ඇවිදින්න පුළුවන් වුණොත් ඒ මිනිස්යාට පර්ෆෙක්ට් ගතියක් ඇති වෙන. ඒක නිසා ඇවිදින්න බැරි කරනවා. ඒ ඇවිදින්න බැරි කරන්නේම එතනදීම ඒ පොසිබිලිටි එක, ඇබිලිටි එක ඔක්කොම ඒකේ කට් ඔෆ් කරලා දානවා. ඊට පස්සේ එහෙම කට් ඔෆ් කරපු ගාම එයා ඉදිරි ජීවිත කාලයේදීම චිත්ත වශයෙන්ුත් කායික වශයෙන්ුත් දෙකෙම පීඩා විඳිනවා. තමන් අනිත් එක්කිනාට කම්පයා කර කර බලබලා අනිත් එක්කෙනාට කරන්න පුළුවන් දේ මට කරන්න බෑ කියලා හිත වශයෙන් අකම්පාල වෙනවා. ඒ අකම්පාල වෙනකොට යාට ඒකම දැඩි කායික වශයෙන් දුකක් ඇති වෙනවා, පීඩාවක් ඇති වෙනවා. ඒ ඔක්කොම ටික හදලා දෙන්න ප්‍රවෘත්ති කාලයේදී කර්ම වඩවල දෙන්න, කර්ම විපාක දෙවන්න පරිසරය හදලා දෙන. ඒක ඇත්ත වශයෙන්ම විපාකයක් තමයි. හොඳයි ස්වාමීන් වහන්සේ මම හිතනවා අපිට සාකච්ඡා ඉවර කරන්න පුළුවන් ඔබ වහන්සේගේ කාල වේලාව සලකලා එහෙමනම් ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට ඉතාමත් කෘතවේදී පුණ්‍ය අනුමෝදනා කරනවා අද දවසේත් මම හිතනවා විශේෂ නොබලා අපි සමග එකතු වීම සම්බන්ධයෙන් ඒ වගේම අපි ඉතාමත් සතුටු වෙනවා වහන්සේ සතුට එක්ක පමණ කාලයක් ඇතුළට නොලැබීමේ අඩුපාඩු අද අපිට නැවත වරක් මගේ හැරලා ඔබ වහන්සේ සමග එකතු වෙන්න ලැබුණ මේ සාකච්ඡාව චවහරහා එමනම් ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේ ඉතාම ගෞරවයෙන් සවුන්ඩ් සිස්ටම් වෙනුවෙන් යොමු වෙනවා අද දවසේ වැඩසටහන නිමා කරන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. දෛ සද්ධාවන්ත පින්වත්නි හැම දිනාටම යහපතක් වේවා. ඉතින් අද සියලු දෙනාම සන්තෝෂයටපත් වෙන්න අපේ පින්වත් ලලිත් දලුවත් මහත්මයා ආරම්භ කරපු වැඩසටහනේ තවත් දිග ඈදියකට ගියා වූ අවස්ථාවක් අද පින්වත් අපේ ජයන්ත රත්නායක මහත්මයා මේ සියලු දෙනාටම කතා කරලා මේ විදිහට සංවිධානය කරගත්තා. ඇත්ත වශයෙන්ම ජයන්ත මහත්මයා අපි ඉන්දියාවේ ඉන්නකොටත් වෙනත් වෙනත් අවස්ථාවලදී මේ මැසේජ් එකක් දාලා පණිවිඩයක් දාලා අහලා බැලුවා ඉන්නවද කියලා. නමුත් ඉතින් මේ අවස්ථාව හොයලා බලන ඉතින් හැම එක්කිනාටම යම්කිසි ධර්ම දානයක් සිද්ධ කිරීමේ කරුණා ගුණය තියෙන බව අපි බොහොම මෛත්‍රියෙන් සිහිපත් කරනවා. ඒ වගේම පින්වත් ලලිත් දලුවත් මහත්මයාටත් ඉතින් සෑහෙන පිනක් අත්පත් වෙනවා. ඉතින් මේ සියලු දෙනාම මෙච්චර කාලයක් ධර්මයත් එක්ක එක්කාසු කරගෙන ඇඳගෙන බැඳගෙන දිගට පවත්වාගෙන ආවා. ඉතින් මේ පින්වත් සියලු දෙනාම එකතු පණ ඇසීමෙන් උපදවාගත සියලු පින් බලේ පින් බලයෙන් ඒ පින්වත් මහත්මයාටත් අපේ ලලිත් මහත්මයාට පවුලේ සෑම දෙනාටම ඒ වගේම ප්‍රශ්න ඇසූ පින්වත් සෑම දෙනාටමත් අසාගෙන සිටි සියලු දෙනාටමත් මෙහෙවීම කටයුතු කළා වූ පින්වත් ජනත මහත්මයාටත් සෑම දෙනාටමත් මේ පින් බලේ සැනසෙල්ලක්ම වේවා දුකක් නැතුව සෝසීම ගුණ පිළිවෙත් පුරා ගන්නට ලැබේවා ඒ වගේම පාරමී ගුණ ජීවිතයේ දියුණු කරගෙන තමන්ට නොදන්නා නොතේරෙන ධර්ම කරුණු හොඳට අහමින් හිතමින් මෙනෙහි කරමින් ඒවා දිනු කරගෙන හැම දිනාටම ධර්මයෙන් හිත පෝෂණය කරගෙන සදාකාලික සැප ඇති අමා මහ නිවෙනින් සැනසෙන්න ලැබේවා අද මේ බණ ඇසීමෙන් හිතීමෙන් මෙනෙහි කිරීමෙන් උපදවාගත් පින චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර නිවෙනින් සැනසෙන්නම හේතුපකාර වේවා කියලා මෛත්‍රියෙන් පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු